නැයි ශිර දිනාටම තෙරුවන් සරණයි. අපි තවත් පොදු කමඨාන් සුද්ධ කිරීමක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා දැනට ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා මම අලිකරම මහත්තයා කරනවා ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම කර්මකර දැනෙන කාර්යයන්හි වාරෝ විට ආකාරයේ ආනාපානී ප්‍රාණිකරින්න ප්‍රකට ධර්මයේ පාඩකයනවා නමුත් අනුලට ඒ දෙක ආරම්භයේදී ආයිකලි අපේ ජීවිතයට ගැටෙනවා අපි ජීවිතයට ගැටෙනවා මේ සිතුවන්නේ කායික විකාර ඒ වලකාගන්නේ කීලේ කරන සාධනෙ ඒවත් කරන්නේ ඒ සක්මණෙන් පස්සේ සක්මණෙන් පස්සේ නින්දට වැටෙන්න ඉස්සලා ආනාපානට හිත ගිහිල්ලා ආනාපානෙට පවත්තන් දිද නින්දට වැටෙන්නේ එහෙම නැත්නම් සක්මණේ පස්සේ වාඩිනාට පස්සේ ආනාපානෙට හිත තියන්න බැරුව හිත පිට ගිය අවස්ථාවකද නින්දට වැටෙන්නේ කියන එක වැදගත් වෙනවා මේ ප්‍රශ්නය සාධාරණ විසඳන්න ඒ කියන්නේ ආන සක්මන් කරලා ගිහිල්ලා වාඩිනාට පස්සේ ආනාපානෙ ඉඳලා ආනාපානෙ තුනී වීමත් එක්ක නින්දට වැටෙනවනම් ඒක ටිකක් එච්චර ප්‍රශ්න කර තත්‍යක් නෙවෙයි. ඔය එතකොට ඒ වෙන්නේ නිින්දක්ම නෙවෙයි අර ආනාපානේ සියුම් වීම නිසා හිත සැඟවි ගැනීම. ලීන වීමක් කියලා කියනවා. එතකොට මේ සැඟවි ගැනීම බලාපොරොත්තු වෙන්න හොඳ එකක්. ඒක නරක දෙයක් නෙවෙයි. එතකොට තමන් දැන් එකක් වුණා මේක දෙකක් වුණා නම් සක්මන් කරලා ඇවිල්ලා වාඩි වෙලා ආනපනිය හුගෙනකොට දැනගන්න ඕනේ දැන් මම මේ බහින ඉර දිහා බලන් ඉන්නේ මේ ඉර දැන් ක්‍රමේ ක්‍රමේ බහිනවා ඒ නිසා අන්තිම බිඳුවට යනකම් බහින්න ඕනේ මේ බහිනකම බලන් ඉන්න ඕනේ කියලා ආනපානිය බලන වෙලාවේදී ගොරෝසුට හෝ සාමාන්‍ය සිවුමට පේනවා බලන් ඉන්නකොට මේක සිවුම් භාවයෙන් අති සිවුම් භාවයට යනකොට මේක තමයි වහනවා කියන්නේ ඉතින් මේක නිින්ද කියලා මේක සැකකිරුවොත් හෝ එහෙම නැත්නම් බලාපොරොත්තු සුන් කරගත්තොත් ගොඩාක් කල් යනවා මේකේ ගුණ වල. ඒ නිසා ලෑස්තිලා යනවා කියන උත්තරේ කියනවා මේකට. ඒ කයි වේසක් නිසා වෙන එකක් නෙමෙයි. එහෙමනම් ඔකනම් උත්තරේ. ඒකට කියලා බලාපොරොත්තු වෙනවනේ මම දැන් මට අනපනිය අහුණා. දැන් මේකත් එක්ක වැඩි වෙලාවක් මුණට මුණ දරාගෙන ඉනකොට අනපනිය විපත්නාම සිද්ධ වෙනවා. ඒක තුනී වෙන්න පටන් ගන්නවා. නීරස වෙන්න පටන් ගන්නවා. සූක්ෂම වෙන්න පටන් ගන්නවා. ඒ වෙනකොට හිත ලෑස්ති මනසක් නැත්නම් එළඹ සිටි ශක්තියක් නැත්නම් හිත නින්දට වැටෙන්න වගේ වෙනවා. නමුත් යෝගාචර ලෑස්තිලා ගියා නම් ආනපන ඉන්නේ ඉන්නේ හොඳ ශක්තියකින් දල්වාගත් වීර්යයෙන් සහ නිවැරදි එල්ලේකින් කියන වචන දෙක diligent effort and precise aiming කියන දෙක මෙතෙන්දී අවශ්‍යයි. ඒකට ඕන පසුබිම ලැබිලා තිනා යෝගාවචරයෙන් ඒකට මේ අනුග්‍රහය වෙන්න ඕනේ. මේ අනුග්‍රහය අපි සිංහලෙන් කියන්නේ ලෑස්තිලා ඉන්න එක. ලෑස්තිලා යන්නේ ඒක. preparedness. ඒක තමයි තේරෙන්න පටන් ගන්නවා රත් පිච්ච බීගෙන් බටර් කැල්ලක් කපනවා වගේ කාගෙන බයි. එතකොට අර නිින්ද ඔබ කියන්නේ සියුම් තත්වයක් ඒ සියුම් තත්වෙට අවදි වීම කියන එක තමයි කරන්නේ. ඒකට ඉඳ දීලා හිත ලීන වෙන්න දෙන්නේ නැතුව අවදි වෙන්න. මේ ටික අහුනට පස්සේ මේ විදිහේ මානසිකත්වයක ඉන්නකොට ওই தත්ත්ව උන්කක් ඉක්මනට වෙනස් වෙනවා තමන්ගේ වාසිකත්වයට වෙනස් වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ ඉතිරියම ආනාපානසතියේ ඉඳලා හිත මානසිකත්වයේ තිබුණ දේවල් පිළිබඳව කිසිම දෙයක් නොදෙනියාම ධ්‍යානයකට පෙළඹීම නිසා සිදුවන අන්ත ඒකේ නම් මේ ප්‍රයත්න කරගන්නේ කිසියෙද කරුණාකර සාධාරණ වෙනවද මේකෙදි තියෙන්නේ අර ආනාපානයට ගිහිල්ලා හිත ඒකෝත් භාවයට පත් වෙනකොට හිත ඉඳුරංගෙන් ගන්න අරමුණු විශේෂයි දුරස් වීමක් වෙනවා. එතකොට ආනාපානයට ඇතුළට නිකන් ඉබ්බ කට්ට ඇතුළට අඳු ටික ඇදගත්තා වගේ අඳු අකුලුව ගත්තා වගේ ගැටියක තියෙනවා ඒක තහම ධ්‍යාන මට්ටමක් නෙවෙයි අභ්‍යන්තරාවරණය අන්තරාවර්තනය හිත ඇතුළට නැගීමක් මේක හොඳට පුහුණු කරගෙන යන්න ඕනේ දැන් මේක තමයි මට ඕන උනේ ඒක හරියට කියනවා නම් යුද බිමේ විශාල වශයෙන් මේ උණ්ඩුව මාරු වෙනවා මිසයි යනකොට සෙල් දාඩුවක් ගිහිල්ලා ඩොල් දාඩුවේ ගිහිල්ලා බංකරයක් ඇතුළට යනවා බංකරකට ගියාම එයා දන්නවා කොච්චර මේ වෙඩි තියාගත්තත් Taman අරසයි කියලා. ඒ වගේ හිත ඇතුළට නැමෙන වෙලාව මේක විනිශ්චය කරන්න යන්න එපා මේ ධානයක්ද විපස්සනා සමාධියක්ද කියලා. මේක තවදුරටත් හොඳට තැම්පත් වෙන්න ඕනේ. එතකොට අපි අර අවුව වෙලාව ගේකට ගියා වගේ යුද්ධ ඉන්න වෙලාවේදී බංකරයක් ඇතුළට ගියා වගේ ඉබ්බකත් ඇතුළට ගියා වගේ අරසක තැනකට යනවා. ඉතින් ඒක තව දියුණු කරන්න මේ පරිසරයට ඒක හුරු කරන්න ඕනේ. සිද්ධි කරන්න, වශී කරන්න ඕනේ. කරනකොට කරනකොට හිත විශ්ීම සත්‍ය විශ්ීම ඉතුරු වැඩි කරලා දෙනවා. ඒක මෙහෙවන්න යන්න එපා. මේක ධානයකට යන්නේ, මේක විපස්සනාවට යන්නේ කියන්නේ නැතුව මේක දහස්වර වෙන්න අරිනවා. නැවත නැවත වෙන්න අරනකොට தත්ත්වේ පාරණ්‍යකට එනවා. ගරු ස්වාමීන් වහන්සේ ආහාරපියා භෝගේ පිටගෙන ඒ රාත්‍රියට සතිය එකකරණී ඉස්සතපදී රාත්‍රියේ තීව්‍ර පරිමාණයට දක්වනවා මේ ඒකේ කියලා අනුකරක් යනට ඉතත් දැන් ආශාව පහළදී ඒ වලකා ගැනීම සම්පූර්ණ අවසාන වඳුරගේ කාණ ඉතිරි මේ ආකාරයේ ඔබ වහන්සේ අවවාද අනුශාසනා ලබන්නට දීවා ඇත්තටම ආහාර ගැනීමේදී සතියෙන් ඉන්නත් නැවතිල්ලේ ආහාර ගන්නවා නම් අපිට තියෙන මේ මොකක්ද කියන්නේ හිතුවම් බහකුලේට ඔක්කොම ටික අයින් කරන්න පුළුවන්. අපි කනකොට දුවට හපලා කරනවා නම් කොහොමද කදී වැඩියව ඉන්න බෑ. තියෙනවා කියන්නේ මොකේදී ආහාරවල පිෂ්ඨ ජීර්ණය සිද්ධ වෙනවා. ඒක භාෂ්මික මට්ටමක සිද්ධ වෙන්නේ. බඩට ගියවම අම්ල මට්ටමට ගියවම පිෂ්ඨ ජීර්ණය නතර වෙනවා. ඒක නිසා ඒ බාගෙට දිරෝග ආහාර බඩේදී පිෂ්ඨ ජීර්ණය දුර්වල වෙලා දිවෙලිය ප්‍රශ්නයකට මත වෙනවා. ඒ වගේම අධික ප්‍රෝටීන් තියෙන ආහාර හොඳට හැපිලා කෙලත් එක්ක මිශ්‍ර වුණේ නැත්නම් යට දිරවන්න අඹරන්න දෙයක් නැහැ. කුකුලන්ගේ තියෙනවා මෙතන මේ ගොජුර කියන එකට කියනවා. ਉਹ මොනවා කෑවත් ඒක ඇතුලේ වැලිත් එක්ක ඒක තුළ ඇඹරීමක් සිද්ධ වෙනවා. අනික් සත්තුන්ගේ ජීවනට මනුෂ්‍යයාට තියෙන හත්ති දත්තික විතරයි. ඊට පල්ලෙහාට ගියාට පස්සේ ආහාරවල කොජා උරා ගන්න බෑ. අබරුවේ නැත්තයි. ඒක නිසා පුළුවන් තරම් ආහාර වේල බලන් ගන්නවා හපන්න ඕනේ. අපනකොට මේක කුංචු කුංචු කොටස් වලට කියනවා මැසරේෂන් කියලා කියනවා. ඒකත් එක කලවම් වෙනවා. ඒකට රසායනික ක්‍රියාවලිය පටන් ගන්නවා. ඉතින් ඒක පටන් ගන්නකොට වහ වහ ආහාර ගිලකන ගිලකන ජීවත් වෙන්නේ මොකද්ද? ඒ භෞතික රසායනික ක්‍රියාවලිය නතර වුණාට පස්සේ බලට මහා බරක්. ඉතින් ඒක නිසා සර්වචනාසගේ ඉගැන්වීම තමයි වළඳනකොට පුළුවන් තරම් මේ කියන විදිහට ඒකට හිත යොදලා හරිනම් කියනවා ඒ දිග වාක්‍ය කටපාඩම් කරගෙන කියවන්නේ කියලා. පටිසක්ඛායෝනිසෝ පිට්ඨපාතම් පරිසේවාමි යාව දේව නේවතවාය නමදාය නමන්දනාය නිවිභූෂණය දිග පාඩයක් කියනවා. චූරා දෙනකොට තියෙන පාඩේ ටිකයි. කුටියකට කොට වෙනකොට සීනාසයකට කොට වෙනකොට මතක් කරන තියෙන පාඩේ ටිකයි. බෙහෙතක් වලදනකොට තියෙන පාඩේ ටිකයි දිගම පාඩේ තියෙන්නේ. පිට්ඨපාත පරිසේවනදී මොකද ඒක පුළුවන් තරම් හිමිහිට වැඩියෙන් අඹර අඹර කරනවා බඩතර අඩුව බර අඩුයි. ඒක කියන්නේ තියෙන්නේ හොඳ සතියේ අරමුණු ටිකක් ගන්නවනම් සතිපට්ඨානෙ පිටිනවා. අඩු සතියෙන් අරමුණු ගොඩක් ගත්තොත් ඒ සියලු අරමුණු කෙලස් පිණිස හිටිනවා. ඒක නිදර්ශනයක් දෙන්නේ ආහාර වන්දනට වෙලා අරගෙන අඹරන්න හොඳට කියලා මිශ්‍ර කරන්න කියලා. ඉතින් එහෙම කරනකොට තමයි එක පිටක ගන්නකොට තියෙන රස මිහිරියාවත් ආනාපාන යනකොට ඒක රස සියල්ලම කිරිරාටපත් වෙන බවත් එක පිටකීම තේරෙනවා. ඒ නිසා මහසී සාරෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා. ඒ ශාන්ත මේක නිතර අනුව අනුමත කරනවා ආහාර වළඳනකොට ගුරුවරයා ළඟ ඉන්න ඕනේ ඒවා. ඒ භාවනා ක්‍රමවල. ගුරුවරයා ඒ දාන ශාලාව ඉගෙනම වළඳන්න ඕනේ අනික මේ අනිකත්ේ වළඳනකොට සීබුද්ධිය වළඳනවා කියලා. එතකොට අර වයසක ඇත්තෝ කියන්නේ දැනටමත් අවුරුදු 60 70 පැනලා ආහාර දෙට වීම දුර්වල දත් හැලිච්ච කියලා ඉතර නැති ඇත්තෝ මේ මහා ශිකමෙටිලි ගම පිටු දෙකක් වරදලා බත් කා කරලා යනවා. අත්‍යමතක්. මොකද ඒක බොහොම ඉක්මනට මේක නිකන් කිරි රහට එනවා. ඒ නිසා කොහොමඩක් කැමෙච්චර ප්‍රියක් නැහැ. ඉතින් ඒ නිසා ඇඟ දුර්වල කරගන්නවා. ඒ සමාධි සාධු ස්වාමීන් කියලා කියනවා. ආහාර හොඳට නැවතිල්ල වළඳනවා නම් දිජුකම නැති වෙනවා. නමුත් ඒක අනිත් පැත්තට ගිය ගමන් වෙන්නේ මොකද්ද ආහාර වළඳන ප්‍රමාණයට අඩු වෙලා වයසට ඇත්තෝ බොහොම ඉක්මනට හඳතුරුල කරගන්න. නිින්දයක් නැත්තතරපත් ඒ නිසා මේක කෙරුවත් තමයි ආහාර ප්‍රමාණය ගන්නයි කියන්නේ. ඒක නිසා ඒ අශෝක රජුගේ බුද්ධ ධර්මයට හැරුණේ ඒ නිකෘත සාමයර සහ ගුරු ආමසෝ වළඳන බලංගලා ඊට ඉස්සෙල්ලා ජෛන ආගමට දාන දීපු කෙනා ජෛන ආගම එපා වුණේ ඒ කට්ටිය වළඳනකොට කිසි චාරයක් නැතිකම නිසා ඒ නිසා කැම ගැනීම අපේ ඒක මේ ආධුනික කටයුත්තක් වෙලා තිනවා ඒ නිසා අපිට භාවනාවට ගියේ නැත්නම් අපි භෝජන සංග්‍රහවල ඉන්නකොට එහෙම නැත්නම් වෙන දේවල් ඉන්නකොට අපි කැම ගැනීම කරන්නේ සෙල්ලමකට. වගකීමකින් නෙවෙයි භාවනා කරන්න ගියාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා අද වේලෙන් හෙට සෞඛ්‍ය විනිශ්චය වෙනවා. ඉතින් එකම ලෙඩේ දිගට යනවයි කියලා කියන්නේ හැමදාම වැරදි ආහාර වැරදි ආහාර විහාර මනෝව්‍යාපාර පවත්නවා නම් ඔය මොන බේතින්ම සතුටක්. ඒ තෙන්දා නිම කරන්නේ මේ වෙලාවට තියෙන රෝග ලක්ෂණ විතරයි. ඒ රෝගය හැටියට ආහාර වෙනස් කරන්න ඕනේ. විහාර වෙනස් කරන්න ඕනේ. මනෝ ව්‍යාපාර වෙනස් කරන්න ඕනේ. ආහාර විහාර මනෝ ව්‍යාපාර වෙනස් වෙන්නේ නැත්නම් ඇටුවක් බහැපු ලෙඩෙක්. නමුත් ආහාරය ඉලක් පිටක් පාසා වළඳලා ගන්නකොත් රස වින්දනය අඩු වෙනවා. ඒ නිසා අපි කැමති නැහැ ඒ රසවින්දනයට කැමති නිසා අලුත් අලුත් පිටවල් කටට දාගන්න හැදුවට එක පිටක් හපහප ඉන්නකොට ඒකේ රස පරිණාමේ වෙනස් වෙලා යන හැටි වෙනසක් නැහැ. තවත් එකක් මම කියන්න කැමති නම් දැනගන්න වහ කෑවක්. උගක් කියලා හපලා කන්න වහ නැහැ. වහ උනා දිරවුවොත් කෙලත් එක ගොඩක් කියලා මිශ්‍ර කරුවොත් වහවල ගුණේ හිටින්නේ නැහැ. ඒ නිසා કોઈ કોઈ ආහාරය ගත්තත් අපේ ඉතින් ඔය නෑ කොහොමද කියන්නේ අම්මලා ඉතින් රස දාලා දොරල් දාලා කියනවා. ඒ ඊමනේ රස තියෙන පිට කටට දානකොට විතරයි. මොන්න જાතියෙන් ඉවත් හොඳට අහපලා බලන්න අන්තිමට කිරි රහට තමයි යන්නේ. පටන් ගන්නකොට රස හයක් තියෙනවා. අඹුල් රස, දුම් රස, චිත්ත රස, පැංගිල් රස, පැණි රස, මේ වගේ ඔය ඔය හැම පටන් ගත්තත් ආයි විශ්ව පටන් ගත්තත් හොඳට හපලි කරනකොට කිරි රහත යනවා. ඉතින් ඒක අර අම්මලා කැමති නෑ ඒක ඒක එහෙම කියනවා ලකින්. ඒගොල්ලන්ට වඩා මේ කෑම හොඳයි රසයි හැඩ වැඩ ඔක්කොම තියෙනවා කියන්නේ. අපි හිතන හොඳම කෑම මේසෙට කියලා හොඳම වර්ණ, ගන්ධ, රස වටිනාකම තියෙන හොඳ ආහාර වේලක් කිරි රහ වෙනකන් කපලා හපලා බිම දාන්න බලන්න. වමනයක් ආවා. අර මේසෙන් ගන්නකොට තිබුණු ප්‍රේමේ නැහැ. විචයනාලිකන ඉමම් පූතිකායම් පත්වා අතිරිය jigucchaniyo jayati කියලා. අර මේසේ තියෙනකොට ඕන කෙනෙකුට රජෙකුට හරි කාපන් කියලා දෙන්න පුළුවන් පිට. බත ආහාරෙ චෙලින්ගිට වැටිච්ච ගමන් ඉඳුල් කියන නමට. ආයේ කිසි කෙනෙක් බලන්නේවත් නැහැ. ඒ තරම් මේ ශරීරයට ගෑවුනොත් කක්කා නිකන් කියලා ටිකක් ගෑවුණා අත ගෑවුණා අපි ආසයි අම්මා අම්මා අම්මා අනපුව අම්මා කාපු බත් ටික කන්න ආසයි අපි කටින් අරගෙන කනවා සමහරට බඩ බඳ ගෑ මම බුලත් දාපාපා ඉන්නකොට ඒ හපේ කටින් අරගෙන කනවා ඒ අම්මට තියෙන සෙනෙහස මිසක බුලත් පිට තියෙන සෙනෙහස නිසා නෙමෙයි කැම ටිකක් බලන්න අපි අත ගෑවට පස්සේ නෑ මම බාගනේ පානලා තියෙන කාටන් කියලා කිව්වොත් කැමති නෑ කටින් අරගෙන ගත්තොත් කැමති නැහැ. ඒ නිසා මේ ඕනම ලස්සන ඉදිරිපත් කිරීමක් මේ ඇඟට වැටිච්ච ගමන් කුණු වෙනවා. ඉලිකුලකටපත් වෙනවා. ඒ බව මෙනෙහි කර කර බලනනම් එතකොට වෙන්නේ කැම අප්‍රියයටපත් වෙනවා. අප්‍රිය කරගත්තොත් භාවනා කරගන්න බැරි වෙනවා. එතකොට කලින් කැම පිළිනන අතහැරලා යනවා. ඒක කරන්නත් එපා. එනමුත් මෙනෙහි කර කර මෙනේ කර කර කෑවොත් මේ භාවනාවෙන් මේක උද්දජන් කියන්නේ ආහාර නිසා ආහාර අධහැරීමේ ක්‍රමය කියලා. ආහාර නිසා ආහාරම් පජා. මේ අපි කලේ හැදලා තියෙන ආහාරේ උපාදාන කන්ද පහ හැදලා තියෙන ආහාරේ ආහාර නිසා ආහාර අතාරින්න නම් වළඳනකොට සියෙන් බුද්ධියෙන් වළඳනවා. මම කැමති නැහැ ඔකේ ප්‍රශ්නයක් වතු කරපිටට එතකොට කාටත් වගේ නිකන් අපිට ආහාර ගියා වෙනත් පැත්තකට වෙනත් ආකාරයෙන් බලන්න පුළුවන්. ความเพื่อแบบนี้ไอ้ไอ้ที่ดีเกินที่ดีมากหายความเพื่อคนไว้ที่มีบอกให้คุณเป็นเองที่โอเคจุ๊บอ่าก็ใช่ว่าเขาเป็นเองเนี่ยเป็นเองอีกเอง interference to bring more consciousness. Thank you. Yes, thank you. If there is such a methodology, uh, method available, you must do all your trial and error experimentation in order to increase the mindfulness and the concentration. And if it is not the, um, uh, effective, equally you must withdraw the method and try another one. So likewise, you must not, you must understand breathing, walking, these things are tools. They are not the Nibbana by itself. So be friendly with it, be acquainted with it, be immediate with it, with the whatever the method available and it is morning method is not applicable to the evening method. And then therefore you must have appropriate technology to understand what is the appropriate method in order to uh, establish the noting mind and the noted object as closely as possible. Thank you. සාමාන්‍ය පරිහරණයේදී විවිධ ප්‍රශ්න කිරීම වඩා සාත්‍යයක් ඇත්තේලා පරිශීලන වඩා මේ හුස්ම යොදා ගැනීමට හැකියි. මේ ආහාරයත් විමුක්තියක් දැන් සාමාන්‍යක වටීදී අපරාධ භාරණයේ තියෙන මේක සාමාන්‍යයෙන් කියනවා රටක් ස්වාධීනව ස්වෛරීව ගත කරනකොට රටවැසියන් අතර ප්‍රේමයට වැඩිය රටකට පිටින් තර්ජනයක් ආපු ගමන් රටේ ඇතුළේ කට්ටිය එකපාර එකතු වෙන ගැටියක් වෙනවා කියන්නේ. පිටින් තර්ජනයක් විද ප්‍රකාශනයක් කරි ආපු ගමන් ඒ අය අතර සමගිය වැඩි වෙනවා. දැන් සුනාමිය ආපු වෙලාවේදී රට ඇතුළේ ඉන්න මිනිස්සු දවස් 3ක් ඒ මූදු කරේ ඉන්න මිනිසුන්ට කඩ දුනා. කිසිම ලැහැස්සියක් මොනක්වත් නැහැ. මේ ඔක්කොම බලාපොරොත්තු වෙනවා එකපාරට විශාල කොලරා ව්‍යාපාරයක් එයි බඩ පාචනයක් එයි මොකක්වත් නැහැ ඊට පස්සේ තමයි අනිකුත් සංවිධාන ඇවිල්ලා ඒවා මිනිසුන් කරන්න පටන් අරගත්තේ අනාථ කඳුළු බැඳගෙන ඒ වෙනකොටම මිනිස්සු අතර සමගිය වැඩි වෙනවා ඒක නිසා අපිට පිටින් එන කෙනහිල්ල නිසා පිටින් එන කණපින්දම නිසා තමයි අර ආනාපානයේ රස වැඩි වෙන්නේ තවත් වාසියක් තියෙනවා. ඒකෙ පිටින් කරදරයක් ආවේ නැත්නම් හොඳ නිස්සද්ද වුණොත් අපතේ හරිගස්සලා දෙන්න පුළුවන් කිසි සද්දයක් නැතුව හොඳටම ඇම්බියන්ට් ටෙම්පරේචර් එක ගාහනට හරිගස්සලා දෙන්න පුළුවන් එතකොට බුද්ධි වෙන්නයි යාවේ බුද්ධි යන්නයි වෙන්නේ. යෝග දෙනෙක් කැමති නැහැ මේ කනපින්නම් වලට. කනපින්නම් නැත්තම් වෙන්නේ මොකද්ද? ගොරෝන සද්දෙන් මේක පිරෙයි. අපෙන් පිට සත්‍ය නැත්තම් ඒ නිසා මේ තියෙන එක ෂෝක්. ඒකේ තියෙන හොඳ පැත්ත අරගෙන හොඳ පැත්තකුත් තියෙනවා. බාහිර තර්ජනේ එන්නේ එන්නේ ඇතුළත කට්ටිය එකතු වෙනවා. මේ ඉස්ලාම ඉගෙන ගත්ත ජපනා ජපනට දෙවෙනි ලෝක යුද්ධයේදී හැම කෙනාම පාර ගන්න පටන් ගත්තා ඊට ඒගොල්ලෝ කිව්වා සෙනඟක් අවශ්‍ය නැහැ. වැඩි සෙනඟක් ඕනේ නැහැ. දහ දෙනෙක් හරි ගමන්නේ එකට එකතු වෙන්න. මුළු ලෝකයේ විශාල සංවිධාන වල කිසිම එකතුවක් ඒවා නිතරම කැඩිලා තියෙන්නේ. පස් දෙනෙක් දහ දෙනෙක් එකතු වෙන්න ඕන බලව සංවිධානයට ගන්නවා. අනකාගේ ධර්මපාලතුම මැරෙන්නේ ඉස්ලා කියේ මොකද? මට සංඥා ප්‍රශ්නමක් හදන්න පුළුවන් වුණා. වෙන මොකක්වත් තෝරන්නේ. ඊයකි. ඔය විශාල සංවිධාන වල ඇතුලේ රණ්ඩු. එකතු වෙන්නේ. පොඩි උනාට කමක් නැහැ. ඒක තුන එක් පවත්තන. ඔක්කොම නැතිලා යනවා. ඒක නිසා ආනාපානය අපිට ඉන්නේ ඇතුළත වෙන්නේ. පිටින් කනපින්දන් තියෙනකොට ශබ්ද ඇහෙනවා, වේදනා දැනෙනවා, ඉතිරි කියනවා. එතකොට අපිට ආනාපානට එකතු වීමේ වටිනාකමක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපිට භාවනාව දිනු කරගන්න අපේ හිටපු කේමනන්ද ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනා කරනකොට විපස්සනා කාර්යය මෛත්‍රී භාවනා කරනකොට ලෝක සංස්කෘතිය කියන කරු සංස්කෘතිය මුළු ලෝකෙම තියෙන්නේ මට මෛත්‍රිය උගන්වන්න වෙනවා. මේ මුළු ලෝකෙම හැම සිද්ධියකම මට මෛත්‍රිය උගන්වනවා. එච්චර කල්ලිච්ච මේ ලෝකේ අවුලක් මේ ලෝකේ මහා කරදරයක් හැම පැත්තෙම බාධා කරනවා. නමුත් මෛත්‍රිය කරන පටන් ගන්නතර වෙනවා. හැම දෙයක්ම හැම කෙනෙකුට මෛත්‍රිය කරනවා. ඒ නිසා භාවනා කරගෙන කරගෙන යනකොට හැම බාධාවකින්ම ඒක නිකන් අර පිහිය ගන්න කලාවක්. ඒ වගේ උල උල ඉඳින් ඉඳින් ඉඳින් පිහිය හොඳට ඇවිල්ලා එනවා. ස්වාමීන් වහන්සේ එක නිවනටපත් වූ යෝගාචරයේතු ඒ අභිජීවන අනුතුරේ ඉදිරි ප්‍රවේශයක් ගේනම් ඒක කරුණා විස්තරාත්මක ධර්මදේශනාව පැහැදිලි කරන්නේ භගවන්ගේ විපාකවල ඉන්නා සිටී. මම මේ මම ඒක කියන්නේ කියන්නේ දෙන්නේ. මම මේ වෙනි තත්යකට මේ වෙනි තත්යකට සිද්ධ කෙරේ නිසා කියන්නේ ඔය කියන්නේ අපි කියන්නේ නිවනට නිබ්බුතිය කියන වචනේ පාවිච්චි කරනවා. ඒ නිබ්බුතිය තියෙනවා කදංග නිබ්බුති, පටිපසංග නිබ්බුති, නිස්සරණ නිබ්බුති කියලා මට්ටම් තුනක් කීපයක් පහක් විතර සඳහන් කරන පරිගණක මාර්ගයේ තදංග නිබ්බුති කියලා කියන්නේ තමයි මේකයි කලියුත්තේ කියලා තේරුම් ගන්න. මට කරන්න දෙන්නේ විවේකයේ වඩන එකයි මට තියෙන්නේ හුදකලා වෙන එකයි. මට කරන්න තියෙන්නේ විස්රාමයටපත් කරන එකයි. මට කරන්න තියෙන්නේ හිත සාන්ත තත්ත්වයටපත් කරන්න දෙන එකයි. දන්නේ කරන තදංග නිබ්බුතිය දන්නවා. පරිපරිනවා ඒක ආය නැති වෙනවා. නමුත් එයා දන්නවා ආය යන්න පුළුවන්කම නැති වෙලා නැහැ. ආය ගන්න බෑ. ඉතින් යා කරන්න තියෙන්නේ ඒ තදංග නිබ්බුතිය වැඩි කර ගැනීම සඳහා ලං කර ගැනීම සඳහා උච්චන්න කර ගැනීම සඳහා ඒකට සුදුසු වචන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පුරුදු කරන්නේ. ඉති පුරුදු කරන හැම වෙලාවෙම හරියන්නේ හරියන දේ තමයි මගේ ක්‍රමේ වරදින ක්‍රමේ අතාරින්. කරගෙන කරගෙන යනකොට ඒ තදංග වශයෙන් නෙවෙයි ඒක ටික වේලාවක් එක දිගට බොහෝ චන්නව එන්න පටන් ගන්නවා. ඒක ගොඩාක් කල් ගන්න වැඩක්. ඉතින් ඒකෙදි තේ යෝගාවචරයෙන් වැරදි සිද්ධ වෙනවා. ඒකෙන් විවේකෙන් නැති වෙනවා. ඒ වුණාට එයා දන්නවා මේ විවේකයේ ස්ථාවර මගෙන් අයින් කරන්න පුළුවන් ශක්තියක් නැහැ. తాවකාලික නිතරම මට ගන්න පුළුවන්. ඒ නිසා කලබලකාරී පරිසරයක ගියත් යනකොටම හිත විශ්‍රාම වෙන්නේ නැහැ. ටික වෙලා ගියට පස්සේ ආයකට ක්‍රමසාවිදි වෙනවා. විවේක පරිසරයට ගියත් ඒක උපයනවා. ඒ විදිහට දිගට හොය හොයා ඉන්නකොට ඒ විශ්‍රාම වෙන ගතිය වැඩි වෙනවා. ලැබෙන විශ්‍රාමයේ ගැඹුරු වෙනවා. උච්චන්න ආසන්න වෙනවා. ඒක දිගට කරගෙන කරගෙන ඉන්නකොට අර මේ ගා ට්‍රැෆික් ජෑම් එකක් ඇස්සේ. තද වාහන පිළිච්ච පාර ගියේ කෙනෙක් වාහන අඩු පාරක තමන් විතරක් යන පාරකට දාගත්තා වගේ. දැන් කිසි වාහනයක් නැහැ අනේකයි තියෙන්නේ. ඉතින් ඒකට තේරෙන්න පටන් අර ගන්නවා මේකෙම දිග වේලාවකට හරි පාළුයි. ළඟින් යන වාහනයක්වත් නැහැ. සද්දයක්වත් නැහැ. සද්ද වාහන ගොඩක් වැඩි වෙච්චාම ට්‍රැෆික් ජෑම් කියලා තද වෙනවා කේන්තියක්. ඒකට සාපේක්ෂව දැන් විශ්වාසයට බව ගන්න. ඒ නිසා ඒක තීරුම් අරගන්න ඕනේ විශ්වාසයේ තිබුණත් නැති වුණත් සමහිතේන කම්ම ට්‍රැෆික් ජෑම් එක හිටියක්. කිසි කෙනෙක් නැති පාරේ තමයි ගියත් දෙකටම සමහිත එනකම් අර විශ්‍රාමයේ අවර වාංගු කරලා විශ්‍රාමයට වාංගු වෙලා පුළුවන් තරම් පුරුදු කරන්න ඕන සැලෙන මනස. ඉස්සෙල්ලා අපි අර විස්රාමයේ තමයි නොසැලෙන මනස කියලා ගන්න. නමුත් ඒක අන්තයක්. කලබලෙලා පෙරදිලා වද වෙන අන්තේ කාන්තයක්. ওই දෙකටම සමහිතේනකම් පුරුදු කරන එක තමයි කරන්න තියෙන්නේ. දැන් සාමාන්‍ය භක්ෂය කියන්නේ ඉතින් භාවනා කියන්නේ ඉතින් ඒක කරන්න බෑ කියන කාරණා. ඉතින් මේ ලෝක ඉතිරියක් කිසිම කාරණාවක් කරන් නොයවා ආරම්භ නැතිනම් මෙහි කිසිම යාශ්‍රිත කිසිම විදිහක් නැතිව අනිත්‍යානුගතව ඇලීම සිදුවේ නැති කරුණාකර භාරා දෙන්න ඒකම කරන්න වෙන්න පුළුවන් තමයි පුරුදු තැනම පුරුදු වෙලාවෙම නිතර කරනවා නම් එතනදී අමතර හිතන දෙයක් නැහැ කල්පනා කරන දෙයක් නැහැ හිත පුරුදු වෙනවා. ඒකකට මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේ මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේ හිත කී කරු නැත්තම් තමයි. කිව්වා නහයට අහන්න නැත්තම් නාසනව දාන්න වෙනවා. නැත්තම් නාසනව තිබ්බට ඒකෙන් අදින්න ඕනේ නැහැ. හොඳ වැඩි කරගෙන යනවා නම් කාල්ක සංගහන්න ඕනේ ගහන්න ඕනේ. ඒක අඳුරෙන්ම වැඩි කරගන්න ඕනේ. ඒක නිසා ඒක එහෙම වෙන්නේ මේ බාධා නැතුව මෙනෙහි කරන්නට කරන්න පුළුවන් වෙන්නේ තැනට සිද්ධි වුණාට පස්සේ සීසන් වුණාට පස්සේ ඒ වැඩේ Taman හොඳට අධ්‍යයනකට ආවට පස්සේ ආවට පස්සේ ඒක බුද්ධිය ආනිසංසය බුද්ධිය ලබාගෙන මෙන්නේ නොකර කරන ධ්‍යාන කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් සාමාන්‍යයෙන් වාදී මාර්ගයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක නිකන් ඒක නිකන් ඒක නිකන් ඒක නිකන් ඒක නිකන් ඔය ආශිර්වාද කරන්නේ ඉතින් සාමාන්‍යයෙන් අපි කාර්යයක් කොහොමද කියන්නේ ඉතින් ඉස්සරහ නැහැ නමුත් ඒක කොහේ පටන් ගන්නවා කියන්නේ ආමුතික ආශිර්වාදයේ වලම මොලේදී ඔහුගේ ඉන්න කෙනෙක් වස්තුව ඉවකීමේ භාවනා කරගෙන ආයුතු බව දැනගනි මේ ආකාරයෙන් කායවිතර සිත යොමු කිරීම උත්සාහ ගනිමින් විදේශ භාවනා කිරීමේ ක්‍රමයෙන් ඇත්තටම අර අපි විවේකීව හිටියත් කොහොම නැතුව හරියටම අරමුණක ඒකෝදිලා විවේකීව හිටියා ඒක පාරට ඒක දැනගු පුපුරු ගන්නවා බර හීතල උණුසුම සිසිලද දැනෙනවා පිටින් ශබ්දයක් දැනෙනවා කියලා කියන්නේ මම මිනිස්සෙක් කියලා තේරුම් ගන්න. මිනිස්සකම වැටේනවා තමයි. එතකොට විවේකයක් තියෙනවා. ඒක දිව්‍යමයයි. ඕනනම් ඒකේ ඉන්න පුළුවන්. ඉන්නකොට වරින් වර අතනින් මෙතනින් උපුරු ගන්න ගැති තියෙනවා. ඒකට හිත ගිහිල්ලා හිත නොකාඩු වුණොත් ප්‍රතික්‍රියා කරොත් විතරයි කරදරස් වෙන්නේ. එහෙම නැතුව අරමුණක් පේන්නේ නැහැ. හිත ඔහේ තියෙනවා. බාහිර තරමුණු තියෙනවා එකකටවත් විශේෂ කරන්නේ ඒ වගේ මුලැඳාග පේන්නේ නැහැ. නමුත් එකකින් කෙලසෙන්නේ නැහැ. ඒවා තර වෙන්නේ නැහැ. ඒවා ඇවිල්ලා අපිට කොන හදේ නැත්තම් බුදියන්න කොටේ බුදියන්න දෙන්න අවශ්‍ය නැහැ. ඒකට කියන්නේ නෙළුම්පතක තියෙන වතුර කඳුල වගේ. නෙළුම්පත උඩ වතුර තිබුණාට වතුර තැර වෙන්නේ නැහැ. නෙළුම්පත හෙල්ලෙනකොට වතුර හැලෙනවා. ඒ නිසා මේ නෙළුම්පතේ වතුර තිබුණයි කියලා වතුරෙන් නෙළුම්පත කෙලෙසෙන්නේ නැහැ. ඒ නිසා මෙහිම ප්‍රකාශ කරන මේක තව චුණු කරන්න කිසියම් කරදරයක් නැතුව කරදර නැති බව දැනගෙන විවේක වෙනවට වැඩිය හොඳයි කරදර තියෙද්දි කරදර ගණන් ගන්න නැතුව විවේක වෙන්නේ. මෙහෙම එහෙම කියනකොට තමයි තේරෙනවා කියලා. කරදර නැති තැනක වේ කියලා සතුටට වැඩිය ලොකු සතුටක් තියෙනවා. කරදර තියේදී ඇඟේ දාගන්න නැතුව විවේක වෙන්නේ. ඒක තමයි මේ ලෝකේ ඉන්න තියෙන එකම ක්‍රමය. දැන් කරදර වලට කරදර කරදර කරදර රෝගකට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා. අපේ වෙලා තියෙන්නේ කරදර ළඟ කහලක බහලකවත් තිබ්බහම අපි කරදර වෙනවා නේද? ඒ ඉතින් කරදරවල දෝෂේ නෙමෙයි අපේ දින කොල්ල බබයි එක ඉන්න ගන්න ටිකක්. ඒ නිසා මම කියන්නේ පොල් දෙක ටිකක් ගාලා තියාගෙන කොයි එකටත් වගේ ඉන්න හරියක් ඉන්නේ කොල්ල බබාලා. ඔය කවුරුවත් ඒවත් අහුවෙනවා. ඒ නිසා කඩිම පොල් දෙක ටිකක් ගාගත්තා කවුගේ දාසේ ඉස්ස ලංකාවේ ග්‍රීස් යකා කියලා කිව්වා. දන්නවද? ඒක අර පුරාම එන්ජින් වලින් ගාගෙන ගිහිල්ලා ගෑනුන්ව බදා ගන්නවා. පිරිමි ඇවිල්ලා අල්ලන්න යනකොට පොලිස් එනවා. ග්‍රීෂ්‍යක. ඒ භාගනේ කියන්නේ හැන්ද කරේ යන්න එපයි කියලා. නිකන් ඉස්සරහට මොහිනී කතා, බරුස් කතා ඒ වගේ දැන් මාස ගානක් නෑ ලංකාවේ. ග්‍රීෂ්‍යකයෙන් පටන් ගත්තා. උපොල්තල් ගාගෙන ඉන්නේ, උල්තල් එන්ජින් ඔයිල් ගාගෙන ඉන්නේ, අලු වල. ඌට ඕන වැඩේ ඌ කරනවා. ඌ අල්ලන්න බෑ. ඉතින් වගේ මේ කරදර ඇඟේ අහක තියෙනවා ඇඟේ දාගන්න නැතුව ඉන්නවයි කියන එක විතරයි. අපිට මේ ලෝකේ බේරෙන්න පුළුවන් මේ කරදර නැති ලෝකයක් නැහැ. හැබැයි අපේ හිත නිතරම නිකන් කාන්දම් කැල්ලක් වගේ වටේ දිනයකට කැලියක් දාලා ගන්න જાතිකක් ගන්න. ඒක නැතිනම් මොන જાතින්වත් බේරන්න හම්බෙන්නේ. ඒ නිසා කරදර තියෙද්දී චෝදනා නොකර අයිතිවාසිකම් ඉල්ලන්නේ නැති ජීවිතේ තමයි මෝරච්චිත කියන්නේ. කරදර නැති තැනේ භාවනාවක් ඕනේ නැහැ. මේකයි භාවනාව. අපි ජීවන ආයතන තුල අරමුණු ගන්න ආපුෂි කුමන මතකයේ දැනුම ලක්ෂණ රූපේ සමතකයේ තමයි ඉතරම පිළිවෙත අපි ඉතරම පිළිවෙතට අතහැරෙන්න පාගෙනවා. ඒ වගේම ආත්මකාමී පිළිවෙත දෙකක් තියෙනවා. නිසා අපි පිළිවෙත ඊළඟට පාගෙනවා. ඒ මුගක්මකට අකුසල ඇති කර එන අභිවහරණ අතරට වැඩ කරන්නේ මොන ක්‍රමයකට නිතර නිතර එවැනි සත්‍යයක් කාර්ය කරන්නේ කරගන්න සරක ආරයි තුති ඉස්සලා ප්‍රශ්නේම කොටසක් නිදර්ශනයක් වශයෙන් කියනවා නම් මේ මීත්‍රිකලේ ඉන්නකොට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ගමේ මහුල් ගෙදරක් හරියි මට ළඟට කරුණා ලවුඩ් ස්පීකර් ගන්න. ලවුඩ් ස්පීකර් දාපුවම ඒ ශබ්දය එනවා. ඉතින් ඇත්තටම පටන් ගන්න කාලේ ඉතින් පොලිසියට කියලා දීලා තියෙනවා මේ අරණ්‍යයක් තියෙන නිසා ඒක සලකන්නේ කියලා. ඉතින් ස්ථිර වශයෙන්ම කරන කෙනා වෙන පයින්ජක් කරන්න පුළුවන්. නමුත් හදිසිය මරුගේ සම්බන්ධයෙන් දා කවුස් ස්පීකර් දාන. ඒක ඒකට ඒ ශබ්දය. ඉතින් අපේ දැනට ඉන්න ලොකු ස්වාමීන් වහන්සේ ආපහු ලොකු සාන්ති ඉන්නකොට මේ චෝදනා කරලා තියෙනවා. අවශ්‍යයි භාවනා කරන්න බෑ. මට මේ ශබ්ද ඇහෙනවා. ලොකු සංසය අර මෙදියන් කිව්වලු මම පල්ලයට යන්නම්. ඊළ බලලා ඒ තැනට ගිහිල්ලා මම කියන්නම්. මේ මේ කච්චිය දන්නේ නැති උනාට අකුසල් කරගන්නවා. අපි ආමුකේ භාවනා කරනවා. කියලා ගිහිල්ලා මගට එලකවලු දැන් හොඳයි මම මේක නැස කරලා ආවයි කියන ආශංකාවක් යනකොට සත්‍ය આવොත් මම ඕකද කරන්නේ කියලා. අකුණක් ගැව්වොත් එහෙම මේක නම් මිනිස්සුනේ ගිහිල්ලා කී හැකියි ඒවට මොකද කියන්නේ කියලා. මේ නම මේ උන්නේ ජාතක භාවනා කරනවා. එච්චර. ඒ ළඟදී 37 37 ඒ කතා කරනකොට ඒත් 30 ගිහිල්ලා ලොකු සාහස චෝදනා කරලා කියනවා. ඒ කතා කරන සබ්ජෙක්ට් වෙනවා. එන්නවට භාවනා කරනවා. ආ කීයේ කුටියේ ඉන්නේ. හයේ කුටියේ. උඩ හයේ කුටිය ළඟ යන දොලේ සද්ද ඇහින්නේ නැද්ද කියලා. ඇහිනවා. ඒකට මොකද? ඒකට ප්‍රශ්න නැහැ. නෑ ඒකත් වගේම අක්කටත් කරන්න අපි සද්ද බාධා වෙනවයි කියලා කියන්නේ අපි ද්වේෂ කරන සද්දට විතරයි. මම ඒ සුද්ධකින් එවට පස්සේ කියනවා කෝච්චි පාරක් අයිනේ භාවනා කරන්න බලන්න කිසි බාධාවක් නෑ. කෝච්චි යන ප්‍රශ්නයක් නෑ. මොහොතන්නේ භාවනා කරන්න බලන තල ගහන ප්‍රශ්නයක් නෑ. මනුස්ස කතාන විතරලු තරහයි. කුල්ලු සද්දත් ප්‍රශ්නයක් නෑ. දියකර සද්දත් ප්‍රශ්නයක් නෑ. අපි ඒ තරම් මනුස්සයෙක් ප්‍රේරයි. ද්වේෂයති. මනුස්ස රටායන විතරයි අපි ඉරිටේට් කරන්නේ රිදවන්නේ. අනික සත්‍යයක් ආවද ගානක් නැහැ. ඒ තරම් අපිට මේ මානව දයාව. සහන කරන්න ගියාම පේනවා සද්ද නෙවෙයි අපි ඉරිටේට් කරන්නේ. අපි රිදවන්නේ සද්ද නෙවෙයි. මේ මනුස්සකම. ආ මිනිස්සුගේ සද්ද තමයි මේ රිදවන්නේ මේක අපි දන්නේ නැහැ. අපි මේක පිළිබඳව විශේෂයෙන් හොයලා බලනවා. හොයලා බැලුවත් අපි මේක විග්‍රහ කරගන්නවා. විග්‍රහ කරලා බලනකොට Tamanටම ලැජ්ජ හිතෙනවා. හැබැයි ලැජ්ජ හිතෙන හොඳට මේ තේරුම් ගන්න ඕනේ. ඒ වගේම වේදනා අපිට යම් ප්‍රමාණයක් අවශ්‍යයි හැමතැනම වේදනාවේ පණ තියෙන බව කරගන්න. ඒක නිතරම බ්‍රේන් එකට හැම ඉන්ද්‍රියකින්ම පණිවිඩයක් කරන හැම වෙලාවෙම කටයුතු සදාකාලිකව සිදු වෙනවා. කොතන කාපියේ ඒ ජීවිතේට හානි වෙන එකක් ආවම ඒ බ්‍රේන් එක ජීවන්න පටන් අර ගන්න මෙතෙන් තම දහණිය වෙන්න ඕනේ මේක ටිකක් අනතුරුදායකයි කියලා. එහෙම නැතුව වේදනාවක් නැති ජීවිතයක් නෑ අපිට. හැමතැනම වේදනාවක් තියෙනම මට්ටමට යනකම් අපි කියනවා සෞඛ්‍ය සම්පන්නයි කියලා. බල පැනපු ගමන් කියන සෞඛ්‍ය සම්පන්න නැහැ කියලා. ඒ නිසා භාවනා කරනකොට කවුරුහරි කිව්වොත් වේදනාව නිසා භාවනා කරන්න බෑ කියලා. ඒ ප්‍රකෘති ප්‍රකාශයක් නෙවෙයි. ඒ මොකද අංශ භාග හැදිච්ච කෙනෙකුට පලාතකින් වේදනාව එන්නේ නැහැ. ඒකට මේ මනුස්සයා බේත් කරන වේදනාව ගන්න. අඬනවා මේ පැත්තෙන් මට වේදනාවක් එන්නේ නැහැ. මේ අම්බෙතර පොඩ්ඩේ සුන්නේ ආසනේ පෙළ අන්ත භාගය හසුන අපේ කපකාරයා ඒ මම ඇත්තටම ගමට අපි යන්නේ නැත්නම් මේ මාසේ එච්චර හැටි ඒකම වයසට ගියමස මං ගියා. ඉතින් අර තනි යකින් අනිකත් උස්සන්න බැරුව අවසරයි යන්නේ. අවසරයි මට මේ අත වැඩ කරගන්න මේ අත දැනෙන්නේ. වේදනාවක් නැහැ. ඒකට ඒක ප්‍රශ්නයක්. එතමකට තියන්න මේ හැම වෙලාවෙම වේදනා සාගරයක ඉන්නේ. ඒ වේදනා, රද්ද, හිතිලි වගේ දේවල් අපිට ප්‍රශ්නයක් වෙන්නේ අපි එකට කොහෙන් හරි යටි හිතින් වෛරයක් තියෙනවා. හැබැයි අපිට වෛරේ පේන්නේ අපිට පේන්නේ ආසවල් දේ නිතර ඇවිල්ලා පීඩ කරනවා කරදර කරනවා කියන එක. හොඳට මේ විපස්සනා පැත්තෙන් බලනකොට ඒ එකක්වත් ඒ શબ્දේ වෙන අපිට කරදර කරන්න නෙවෙයි යන්නේ. ඒක න්‍යාය පැත්තක් නෑ අපිට අපි කරදර ගන්නවා. ඒක විපස්සනා කියන්නේ හිත කරදර ගන්න එපා. කවුරු මොන જાති කතාවත් කරදර ගන්න නැතුව ඉන්නවනේ ඒ කරදරවල තියෙන ආසාදන ශක්තියක් නැතිලා අපි කරදර ගත්තොත් තමයි එයාට පණ එන්නේ කරදර ගන්න තෝ කරබනේ කියන්නේ ඒවා ඉබේම ඇත්තේ කියලා යනවා ගහේ කුරුම්බා පොල් වෙන්නේ ඉඳ තිබේ ඇත්තිය හරි කියන්නේ ඇත්ති කාලෙම හැදලා යනවා පොල් වෙන්නේ නැහැ කුරුම්බා වෙන්නේ නැහැ ඒ නිසා සුද්ධෙක් කියලා දෙනවා සද්ද වලට උඹලා කරදර කරන්න එපා. යන්නේ වෙන්නේ යන්න. උඹට මේ අල්ලට කෑ ගන්න කියලා. සද්ද වලට අපි කරදර කරොත් විතරයි සද්ද අපිට කරදර කරන්නේ. සද්දට නෑ වුණා වගේ හිටපුවාම ගිය පාරේ හොලඟක්වත් නෑ. ඒක නිසා ඔගේ තේරුම් බේරුම් මොනවත් නැහැ. තමන් ප්‍රතික්‍රියා කළොත් විතරයි අකුසල් සිද්ධ වෙන්නේ. තමන් ප්‍රතික්‍රියා කළොත් විතරයි කර්ම රැස් වෙන්නේ. තමන් ප්‍රතික්‍රියා කළොත් විතරයි සංස්කාර වෙන්නේ. තමන් ප්‍රතික්‍රියා කළොත් විතරයි චේතනා පහළ වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඕනේ රූප දැක්කට පොට්ටෙක් වගේ ඉන්න. සද්ද ඇහුනට බීරෙක් වගේ ඉන්න. ඇඟට වේදනා දැනුනට අංශභාග රෝගියෙක් වගේ ඉන්න. බැරිම නම් මලමිණියක් වගේ ඉඳලා බේරෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ගැඹුරුම ධර්මයේ දිත්තේ දිත්තමත්තම් භවිෂති සුතේ සුතමත්තම් භවිෂති මුතේ මුතමත්තම් භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති. ඒ හැම එකක් එක්කම නඩු කියන්න ගත්තොත් ඒ කියන්නේ අපි මේ ශබ්ද වලට ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා නොකර හිටියොත් ඒ වෙයිම ලප්තන ලොක් වෙලා යනවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් ඒක මම මාගේ කියා ගන්න ගැතියි. ඒක පුහුණුවකින් තොරව කරන්න බෑ. ඒ පුහුණුව කරන්න නම් බාධා තියෙනවා. කරදර තියෙනවා. කරදර නැත්නම් කොහොමද අපි පුහුණු කරන්නේ? දැන් ගණන් පත්‍රය දුන්නේ නැත්නම් විභාගෙදී කොහොමද ගණන් පත්‍රය හදලා උත්තර දෙන්නේ? ගණන් වලට කියන්නේ ගැටලු කියලා. ගණිත ගැටලු. ගැටලු නැත්නම් කොහොමද ගණන් වලට අපි දක්ෂයි කියලා තෝරගන්නේ? එනිසා ගණන් පත්‍රය ඉන්න අරින්න ඇවිල්ලා බුළු පුළුවන් හැටි ගණන් ටික හදාන යන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ ලකුණු වැඩි කර ගන්න පුළුවන් ඔය කියලා මම බලාපොරොත්තු වෙනවා. ආයෙසරක ප්‍රශ්න කියවනවා. ඒකම අපෝ කියවනවා. ගරු ස්වාමීන් වහන්සේ ඉගෙන පාරක් දෙකක් බලමු. ආපුී කුමරාගේ මාර්ගයේදී දැකලා දුකේ මාර්ගයෙන් තමයි ඒකම තීරණයට අසන්නයක පාකිනවා. ඒ වගේම අත්මාර්ථ පාකී පිටිවිදී දැක්කෙන් කරේකේක නිසා අපි පිළිවෙලට ඊළඟට පාකිනවා. මේ මොකක්ද අපිට අකුසලයි කියලා අපිව වඩාත්ම අත්දැක බැලි කරන්නේ මොනක්ද මේක? ඉතින් ඒක ඒක මේ සත්‍ය පාඩක කරගන්න කරගන්න උපලෙලා කරන්නේ. ඉතින් ඔන සද්දේ හෝ කරදරේ නෙවෙයි කියලා තියෙන්නේ. ඒකෙන් ඇවිස්සෙන ගන්න තමයි. ඒක ප්‍රතික්‍රියා කරන ගන්න. ඒකට චේතනා පාල කරන ගන්න. ඒ නිසා ඒව නැවුණා වගේ නොදැක්කා වගේ ඉන්න පුළුවන් නම් ලෝකේ අපිට බණීවි අපි හිතපපුවක් නැති කෙනෙක් කියලා. නමුත් බුදුජානක කියලා කියනවා ඔක්කොම සතුටු කරලා යන්න බෑ. ඒක ලයිසන් එකක් දීලා තියෙනවා. යෝගාවචරයට දැකපරණ දැක්කට මොකද නොදැක්ක වගේ ඉන්න නැත්නම් දැක්ක පමණින් නතර කරා. හිතන්න තත්ත්වයක් තියෙනවා. ඇහුණනේ බීරෙක් වගේ හොඳට මං ඇත්තේ ඇහුණෙක් නමුත් බීරෙක් විදිහට කටයුතු කරා. හිතපු දේ ගැන හිතන්න යනවා. ඇහෙන දේ ගැන. ඒ වගේම මුතේ කියලා කියන්නේ නහයට ගඟ දිවට කයට දැනෙන දේවල් ප්‍රතික්‍රියා කරන්න අන්තභාග කෙනෙක් වගේ ඉඳ. දැනුන්නේ නැහැ වගේ. එහෙම නැත්නම් හිතට එන හිතවිලි විඤ්ඤාතයේ තියෙනවා නම් ඒකට මගේ නෙවෙයි කියලාගෙන මම නෙවෙයි කියන මගේ ආත්මය නෙවෙයි කියලාගෙන කටයුතු කෙරුවොත් ඒවට ඇවිල්ලා කොක්ක හරන්න බැරි වෙනවා. එහෙන් කොක්ක ආවට මෙහෙන් කොක්ක ගියේ නැත්තම් පැටලෙන්නේ නැහැ. මේ පැත්තේ කොක්ක දිගහැරලා තියෙනවා නම් කොච්චර කොක්කුවාවත් හැකිලිදි ගන්නවා කියලා දත් සංයෝජන අයින් කරනවා කියලා හැකිලි නැති කරන්නේ හොඳට පන්නරේ දිලා තිබ්බ කොක්ක දිගාරලා කරනවා දිගාරම කොක්කේ මොකොත් එන්නේ නැහැ ඉන්සයි එල්ලෙන්නේ කොක්ක දෙන්න තමයි චපලකම කියලා කියන්නේ වංකගතිය කියලා කියන්නේ අර එන දේන කොක්ක වදිනවා කියන්නේ වැදුණොත් ඉන්නවා වැදුණොත් ඒක යන්නේ ඒක ඒක කොක්කලා ජීලින් කරගත්තට පස්සේ කොච්චර එල්ලන්න හදුවද ඉතින් ඒකට අර ලස්සන කතාවක් තියෙනවා පිටින් යන කතාවක්. අතරමං හන්දියක ප්‍රසිද්ධ ස්ථානයක මිනිස්සෙක් එතන යන බක්සකඩකට මාළු වහනවා. වලින් වර උසල බලනකොට ඒක ඇත්ත ඉටි කට්ටක් වෙල්ලලා තියෙනවා. ඉතින් මිනිස්සු කැලේවල මිනිස්සු උකට මාළු අහුවෙන්නේ නැහැ. උකට මේ බිලි කොක්කක් කියලා මං කියන්නේ. මේ මොන දිහා බලන්නේ ආයෙත් තරක දාගෙන මිනිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ මිනිස්සු ළඟ ඉන්න වැදගත් උට කියලා කරා මං සමෝඩයා. ඉදි කට්ටක් කෙල්ලගෙන ඉන්නවා මාළු බහනවා දවස් තුන හතරක් බානවලු මිනිහා සීරියස් මාළු බානවා. හැබැයි ඉද කට්ටම දානවා. ඒ ග්‍රාමදේවක ඇවිල්ලා කිව්වලු, දිසාපති ඇවිල්ලා කිව්වලු, රටේ මහත්තයා ඇවිල්ලා කිව්වලු මිනිහා සීරියස් මාළු බානවා. පස්සේ පණිවිඩ කියලා තියෙනවා රජුවා. ඒ රජුවෝ අලි පිටින් බෙරහර හදාගෙන ඇවිල්ලා බහලා කිව්වලු මේක මගේ රාජ්‍ය. ඉතින් මේකේ කවුරු හරි අමාරුවටපත් කරන එක මම දැනගන්න ඕනේ. මට වනේ ආරංචි කම්සේ මේ ඉනිකට්ටක් දාගෙන මාළු වලන්න හදනවා කියන්නේ එහෙමයි දෙවෙනා. ඒ මොකටද කියන්නේ? උකට මාළු අහුවෙන්නේ නැහැ ඒගොල්ලෝ. මම මේ මාළුවෙක් කල්ලන්නේ නැහැ රජෙක් කල්ලන්නේ කියලා. කොක්කට අහුවෙන්නේ දිනිගහන මාළු. කෙලින් වෙච්ච එකට අහුවෙන්නේ හොඳ රජු. සෝ කෙලින් ගන්නනේ. ඌවට කලබල වෙන්න ගියොත් කවදා නිවන අහුවෙන්නේ නැහැ. සද්ද අහුවෙයි. වේදනාව වෙයි. හිතවිලි අහුවේ ඕව ගැන චෝදනා කර කර ඉන්න පුළුවන්. ඒ අහුවෙන තරංගේ පොක්ක නිසායි කියලා හිතාගන්න. ඔක දිගා දිගා වෙනවා කියන එක ලේසි නෑ. ඉදිකට්ටක් නවන්න හදනවා කියන එක ලේසි නෑ. නමුත් මතක තියාගන්න කෝකහරි තමන්ගේ එක ඉදිකට්ට වගේ වෙන්නේ. කෙලින් තියෙන එකක් නක් කොයි එක බහලා ගත්තත් පැකිලා මොකුත් වෙන්නේ නෑ. අපිට වෙලා දෙන්නේ අපි දාගෙන ඉන්නේ බිලියක්. පහ කියන තීරම තමයි දිය පන්ටලුත් අහු වෙනවා. වැල් පන්ටලුත් අහු වෙනවා. මොකද බිලිය තර වැඩි. ඒක පොඩ පොඩ දිගාරනවා කියලා කියන්නේ. where colleagues and the other even forming cost and services on a margin. Vijnana Satyanamalu, but the four entities of Nada also constitute the consciousness. Are these two consciousnesses are same or two different entities? <coughs> Under these two circumstances, you have to define the nama separately. Commentarial and uh, Abhidhamma way, nama means Vedana Sanya Sankhara Vinyana. But in the Suttanta way, nama means Chetana, Vedana, Passamantikara, Chetana, Passa, Vedana, Chetan, uh, Manasikara. Only five uh, mental factors known as Nama. Vijnana is not involved. So if you learn uh, Sammaditi Sutta or Mahanidana Sutta, their Nama is well defined by Venerable Sariputta. Nama means Pasavedana Sanya Chetana Manasikara. But in commentary, And uh, Abhidhamma Vedana means Vedana Sanya Sankara Vinyana. So these two, and two contexts, uh, you have to define now, eh? then this question will be answered. Then Swami Mahatma, Swami Mahatma, Patrana, Neda. නමුත් පණයක්කට වාරු විදිහට උස්ම නැති පොත් කරන්නේ ඒකාන්තයට දැක හැකියි. මෙම අවස්ථාවේදී විඥානයේ විකෝසවන්න තුදී විඥානයේ දුර්වලදී වැඩි සිට හැමෝටම කරා ගැනීමට පුළුවන්. මම යන්නේ කල් මාර්ගයේ දැන් දැන් දැනගැනීමට කැමතියි. සෝකක් වේවා. මේ මේ කියන ප්‍රකාශය කරන්නේ විඥානයේ විසින්මයි. නිසා කියනවනම් මම දැන් විඥානේ වටලා තින්නේ උත්තර වටලා තින්නේ කියලා. ඉතින් කවුද මේ අඬහැර පාන්නේ? ඊට පස්සේ දැන් විඥානය කියනවා මට විපස්සනා ඥාන පහළලා නැහැ කියලා. ඉතින් මේවා පිළිගන්නවද? ජානන්ති කියනවා මේ ලියුම ලියන්න පෑන හසුරවන්නේ හිතවිලි දෙන්නේ ඔක්කොම කරන්නේ විඥානය විසින්. ඉතින් ඕක ටික ඔය දෙන පිටින් gediy පිටින් කන්න එපා. ඔබ බලාගෙන යන්න. කරගෙන කරගෙන යන්න එකක් කිව්වට දෙකක් වෙන මොකද පිටිපස්සේ ඉන්නේ මහවරා. ඒක මේ අහුවෙලා කරන එකක් නෙමෙයි මිනිහා මේ කුලී කාර්යයක් දාලා වැඩේ කරනවා වැඩේ කරුවට පස්සේ අපි දැන් එයාගේ න්‍යාය පත්‍රය හිතනවා එයා මරලා ඉන්නේ කියලා ඉතියාම නිකුත් කරන මර සාත්‍යයක් ඇස් මම මලා මට සාත්‍ය ලක්ෂණ නිකුත් කරත් මිනිහාගේ වැඩ පිළිවෙල පිළිවෙල යනගේ තමයි විඥානයේ තියෙන චපලකම විඥානයේ තියෙන මායාකාරී ගතිය ෂට ගතිය තේරුම් ගන්නවා කියන එක අමාරු නිසා තමයි මේ ධර්ම ගැඹුරු කියන්නේ. ඒ නිසා මේ වගේ හිතනාම හොඳයි. මේක හරියටම කියනවා නම් මේ කතා කියන හොරාගේ මම පේනවා. දැන් කොල්ලා දවල් 30 හොරකම් කරනවා. ගමේ මිනිස්සු යන පේන අහන්න කියාවේ දාර වගේ කළු උස මෙහෙම කෙනෙක් හොරකම් කරුවා කියලා කියයිද පුතාගේ ගැට ලකුණු කියයිද? අම්මා පේන්නේ. නෑ. අම කියන්නේ මේමයි මේ භූත බලවේගයක් තියෙනවා මේක පෙර ආත්මෙන්දලා ආපු එකක් ඒ නිසා මේකට අපි බෝධි පූජා කියනකොට මට 135ක් දෙන්න ආවල් තැන බුද්ධි පූජා කියන්නේ ඊට පස්සේ ටිකක් අඩුයි කියලා රැයට කියන කොල්ලට අර ගෙදරට යන්න එපා දැන් වැඩි කසල් කියලා කොල්ල ටිකක් කරක කරලා ඉස්සරව කරන්න යන්නේ ඔච්චරයි මේ විඥානයේ කියන දේවල් කාපු ලනුව නිසා තමයි අපි මේ ඔක්කොම අතහැරලා මේ ලාභ සත්කාර සම්මාන සිලෝක දිගේ ගියේ විඥාන අපි කවදා හරි අවසාන සාධකයට ඉරකද්දාක සතුටින් ගන්න. ඒ නිසා විඥානේ නැතුවත් බෑ ඇතුවත් බෑ. ඉතින් විඥානය සුඛ වේදනා සංඥා සංකාර වලින් පෝෂණය කරන්න තියෙනවනේ එච්චරයි. මේගාම මතේ යාම මවාගත්ත ලෝකක ආයත් රජ වෙන්නත් යාට ඉඩ තියෙනවා. ඒකත් කරන්න දෙන්නේ. අපි මේක ක්‍රිකට් වල තර්ඩ් අම්පයර් ඉන්නවා වගේ. ලෙක්කම්පය මේනම්පය ඉඳදී තර්ඩම්පය ඉන්නා වගේ non judgmental filming එකක් යනවා. non judgmental clip එක කාරලා තියෙනවා. තීන්දුව කරන්න එපා තාම. මොකද වීඩියෝ ක්ලිප් එක තමයි තර්ඩ් ක්ලිප් එක තම්පයි කියන්නේ ඒක නෑ විනිශ්චය. ඒ කියන්නේ රෙකෝඩ් කරන එක විතරයි. ඕන කෙනෙකුට අම්පයර් ඩිපුටේෂන් එක හරියට දිග බලන්න ඕන ඇක්ෂන් ස්ටීපේ ස්ලෝ මෝෂන් දාලා බලන්න. ඒකට බලන්න පුළුවන් වෙච්චදී. ඒ නිසා එකක්වත් දැක්ක විතරයි විනිශ්චය නෙවෙයි. මේ දහස්වර බලනකොට මේකේ සර්කිට් එක මේක වැඩ කරන මායාව මේක වැඩ කරන චපල ගතිය තේරෙවි ඒක කවදාකවත් පිට කෙනෙක් අඳුරලා දුන්නොත් මරණ තරම් තරහයි ඒ තරම්ම මුලාවක අහු වෙලා තියෙනවා මොන් තමන්ට මේක තේරෙන්නේ නැතිව තමන්නම තේරෙන්නේ නැරියොත් මේක ඔක්කොම කරන්නේ පිටිපස්සෙන් එන්නේ විඥාණයමයි. එයාගේ න්‍යායපත්‍යය මම නිවන් දක්කන එක නෙමෙයි. විඥානයේ න්‍යායපත්‍යය මගේ සුභ සිද්ධිය නෙමෙයි. එයාට තියෙන જાතිය භෝකයෙන් පමණයි. විඥානයේ වැඩ පිළිපෙන සංසාරෙදී. මම කඩමීමට අල්ලගෙන මං හරහා අරක දෙන්නම් මේක දෙන්නම් කියලා දේශපාලනච්ච ඡන්දටි ඉස්සලා කියන දේවල් තියෙනවා. ඒ ටික කිව්වා. වැඩේ ගන්න. ඡන්දේ පස්සේ ඒක අතුරු වෙලාවල කීපව දැන් ආන්න දෙන්න එපයි කියලා පස්සේ වෙන මොනවද කියන. ඊගාව ඡන්ද දාසේ ආයෙත් අත් දෙක උස්සගෙන ගෙදෙට්ට එක. ඉතින් උණ්ඩ බැන්නට දේශපාලනයට බැන්නද හැම කෙනෙක් ළඟම තියෙන චපලකමේ දේශපාලනත් එක්ක ඉන්නවා. ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න මේක. මේක කෙලෙසකින් මෙහෙවන්නේ මාන බලවේගකින් මෙහෙවන්නේ මම කනවා කමන්නේ ඉස්සර කනකොට වාත්තල් ගන්න දන්නේ නැහැ දැන් වාත්තල් ගන්න ගන්නවා එච්චරයි වෙනස දිනසි තියෙන කොට අපි කේන්ද්‍ර කරන විදිහක් තමයි කාපන් කියලා කන හරියක් ගන්නෙ මඩ ඒකේ දෙයක් නැහැ අඩු ගන්න දැන් මෙච්චර බොක්කේ බඩ තියනවා කියලා දන්නවනේ ඒක ලොකු දෙයක් දන්නේ නැතුවට වැඩිය. විපස්සනා කරනකොට වෙන්නේ Taman කරන වැරදි ප්‍රමාණ කරනවා. අඩුවක් වෙයි කියලා හිතන්න එපා. අඩුවක් වෙනවනම් හොඳයි. වැඩි වුණත් ප්‍රශ්නයක් නෑ තමන් දන්නවා මේකක් කරද්දී වැඩි වෙනවා මේකක් කරද්දී අඩු වෙනවා කියන මිසක් මම අඩු කරා මට වැඩි වුණා කියන්නේ නැහැ. එතකොට ඒ විදිහට ගන්න දැනුම ඕනම කෙනෙකුට යොදන්න පුළුවන්. තමන් විතරක් නෑ ඕනම කෙනෙකුට යොදන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දේවල් කරනකොට ඕක ගොඩාක් ඔය අතුහාවේ සහ අභිධර්මයේ අහුවෙන ප්‍රශ්නයක් තමයි. මේ ඔක්කොම දැනගත්තට පස්සේ වැඩි හරි කියලා හිතනවා. නමුත් විඥානයේ සුපර්සොනික් මෙතඩ් එකකට ඇවිල්ලා ගහලා තියෙනවා. බයි බයි ක්‍රමයකට නෙවෙයි ගහලා තියෙන්නේ. টপ ක්ලාස් ක්‍රමයකට ගහලා එයා හිතන්නේ ඔක්කොම හරි කියලා. මොකක්ද මේ පේන්නේ කව টොප් එකට පේන්නේ කියුණා. එනිසා ඔය එක දවසකින් එක හිණකින් පැහැලි වෙන්නේ බල බල බල බල යන. ඒකට ඕක දවසකට තේරෙන්නේ. සාමාන්‍ය යනස් ආරේ ඒ කියන්නේ also no country is of the outer Buddhical explained mechanism, the to recall where in the storage. It's a paradoxical situation, but anyway, uh, when and where there's a misunderstanding, when and where there is a uh, misappropriation, it goes to memory. As far as understanding is there, as far as uh, be in the present moment is there. One thing is memory is not necessary. Other thing is memory has no value. In the present moment, no time, space, time dimension. So memory work in the time dimension. If you keep the mind in the ever in the present moment, not necessary. To be in the present moment, we have 100% knowledge. We need knowledge for the future moment. We need lessons from the past knowledge, but to be in the present, not necessary, no formula, no methodology necessary. So memory is necessary if you, as far as you are projecting to the past and the future, projecting to other places. So if you are concerned about the past and the future and other places, memory is necessary. Otherwise, not necessary. And even the other part is, if you are very vigilant in the present moment, uh, it's a nature to have the very lucid, very lively memory Maintain It is not in your, mm, so how do you call it, disk. It is the hard disk. It is in the universal consciousness. You can tap anytime and you can understand what is happening. So therefore memory becomes very important according to the present education system. Otherwise, whatever you need for your evolution, for your natural selection, they are stored already, nothing to worry. And that is not going to give economical formulas or any kind of thing necessary for the day-to-day -day living. So therefore, if you are mindful, the Buddha mentioned, Chirakatampi, Chirabhajatampi, Sarita, Anusarita. If you mindful, everything happening very lucid, very clear. And whenever necessary, you can go back and collect it, but there's no, no problem, no uh, cost of maintenance. It is naturally given. What you are searching for as memory in understanding in education is for the fame, game and all the other worldly games. So that is not assured in the present moment. So this question, we can give that kind of a vague answer, but otherwise very difficult because answer based on a wrong concept. Answer, so, sorry, question is based upon there is a self, there is a memory, that means he is under the notion of eternity, eternity. So therefore, whenever person is ready to understand eternalism is one of the extent, eccentric, extreme case, uh, he or she will rephrase the question completely in a different way. The Buddha says by answering this kind of question, the person, uh, person who is answering itself is trapped. Don't answer this kind of thing, analyze the question and see, without going into the eternalism, can someone raise this kind of a question? Nitya Permanent notion is the background, so Buddha is questioning Nitya Sanya, is it a good realistic thing or it's a hallucination? So therefore very difficult to give a uh, black and white answer. This question is based upon a wrong notion. Right. නමුත් අනිත් යෝගීන්ගෙන් පිටට පැමිණෙනවා. විතරම පාඩලා ඉන්න යෝගීන් අනුතර නැති නිසා මට මේක සමාධි කියන තරමයි. මේ පිළිබඳව කොහොමදකින් නැද්ද? නැති හත්වීම අපිතා අපිතා අපේ කොට බලන්නේ. ඒක මේ වගේ මේ වගේ දෙයක් ආපුවාම මොකක් මොකක් උත්තරයක් වුණා නැත්තම් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක හිතගන්න අමාරුයි. කියන්නේ ඉන්න ඔක්කොටම අංග සම්ප්‍රප්ත සස්ස තත්ත්වේ කොහොමඩක්වත් මේ ලෝකේ නෑ. අපිට පුළුවන් මේක දිනු කරන්න. ඒ දිනු කරන්න වෙනකොට මේ මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ සෙනඟ පේන එක අමාරු. නැත්නම් ශබ්ද නිසා අමාරු. නැත්නම් අසංවරකම අමාරු. ඒ කියන හරියට ඩිෆයින් කළොත් ඉතින් මම දැක්කා ඉස්සරහා තියෙන කාමරේ සමහර භාවනා කරනවා. එච්චරම වෙවිදලා. ඒකේ නෑ නෙමෙයි මේ සෝසෙන් එක නෑ. එබැවින් තර කොන්ෆරන්ස් රූම් එකේ ඉඳලා භාවනා කරතයි. අපහසුන. ඒක සංවිධායක කියන්නේ මෙන්න මේ මම නැත්තම් මම එළිවාඩි වෙනවා. පරිසරය හොදා. නැත්තම් විවේක තරකට ගිහිල්ලා වාඩි වෙනවා. කොහොමද ඒකේ ප්‍රශ්නයක් නෑ. කටි බලන්න කරලා බලුවට පස්සේ සතිය වැඩෙනවා නම් අපි ඒක සලකා බලන්න අනුමත කරනවා. සර්වචන්සලා දෙන කාලේ මේ ගිය අමුතුරු උදාහරණයක් එකම උපස්ථානය. ඒ ශාංශ දාසක් පින්න පාටි කියම ලස්සන කඟක් කරන්නේ අඹෝ වෙනක් කියලා. දැන් වෙලා කියනවා අනේ මේකට ගියොත් නම් මට තොක්. කියලා බුදුහාම කියලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම කැමති මේ මේ උපස්ථාන ප්‍රශ්න නැත්තම් අතින් කියලා බාර ගන්න. ඊට පස්සේ කියනවා මේ කවුරුත් මට දැකේ දා. දැන් හිටපන්. කවුරු ආපම් බලයන්. ඉතින් දෙවෙනි කෙනෙක් ඇවිදිනවා මට පයි කිව්වට මොකද මට අර පහරියට හිතේ වැඩ කරනවා මට විවේකීත්වයට යන්න දෙන්න මේ කියලා බුදුරජාණන් කියන ප්‍රශ්නයක් නෑ මට උපත්තාරකෙක් නෑ තුනේ හැදෙවිල කියන ඔබ වහන්සේ බුදු වෙලා ස්වාමීන් වහන්සේ උපත් කෙලෙස් නෑ මට කෙලෙස් තියෙනවා මම මේ යන්න දෙන්නේ භ්‍රමචර්යයක් ඒකෙම යන්න දෙන්නේ ඒක බුදුරජාණන් භ්‍රමචර්යය අකින්ද කියනවා නම් මම මොනවා කියන්නද කියලා එතකොට බුදුහාරු පාත්‍ර කරලා තියලා මේ යන්නේ ගිහිල්ලා අතන වාඩි වෙනවා ලස්සන මන්ත්‍රම් උයනක්. ගියාට පස්සේ ටික වෙලාවකින් කවදාකවත් නැති විදිහ උග්‍ර කාමයක් මතුවෙනවා. කාමයක් මතුවලා කිනි ගන්නවා. ඊට පස්සේ එනවා සිවුරක්. ඒ තරම් උග්‍ර කාමයක් එනවා. ඒක කල්පනා කරලා බලන්න මම මේ ජීවන කරන්න කියලා. මෙතෙන් ආවට පස්සේ දැන් කවදාකවත් මේ ප්‍රශ්නයක් ඇවිල්ලා මම දැන් සිවුර අරින්නේ කල්පනා. ඒකවලම කල්පනා වෙනවා. සිවුර ඇඳිලා බුදුහාම ගිලම් වෙන්නේ. ඊට පස්සේ සරුවත් සංසලක තියෙනවා. අවිල කියන සාක්ෂි මම දෙන්නේ ගියා. නමුත් ගියාට පස්සේ සම්පූර්ණ වෙනස් කතාවක්. ඒ කියන්නේ බුදුසසුනාංශය සඳහන් කරනවා. ඊවැනි හිත තනවලා ගන්න කෙනෙකුට මේ කිය. පිළිසු කාරණා පහක් තියෙනවා. කල්යාණ මිත්‍රාශ්‍රය තියාගන්න. සීල තියාගන්න කියලා මේකේ සුත්තේ සඳහන් කරගෙන ඔය ඉදම කොයි හොයාලත් ඉදම. බොයිටි සලාත්මක උයන් කෙනෙක් කිරීම පිණිස ඔබම හදාගන්න එක. ඔබවට ගිහිලා කෙරුවේ කාමී. ඒකට ඔබට ආකර්ෂණයක් තියෙනවා. ඒ ආකර්ෂණය ගිය ගමන් වෙන මොනවත් නෙමෙයි ඔබට හම්බෙන්නේ කාමේ. ඒ නිසා අපේ හිතේ ඉන්න දේ දීපු ගමන් එයා අපිට නාස්ලු දාගන්නවා. නාස්ලු දාගත්තට පස්සේ හිතමන අපේ හම්බ වෙනවා කියලා ගැන කවදාවත් නිවන නෙමෙයි. ඒක විතරක් මතක තියාගන්න. අනිත් වෙන අපේ හම්බෙච්ච ගමන් නිින්ද තමයි. නැත්තම් කාම හිතේ තමයි. ඒක කරලා බලන්න. මාඩු වෙන්න මම කියන්නේ හිතන හිතන මේ ලෝකේ ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරලා බලන්න කරලා බලලා බලන්න සත්‍ය වැඩෙනවා කියලා. ඉතින් මෙතන නැති කියන්නේ ඔයා ගන්න බැරි දෙයක් නෑ. ඉතින් අපි දුප්පත් සිනහට ගන්න බෑනේ. එන්නා උදේ වගේ උදේ අපට ඉවර ඉඳගත්තා මේ 11 කංකල් කියන්නේ. ඒ වෙලාවේ යෝගාචර කවුරක්වත් නෑ නම් මේ වශයෙන් ඉන්න පුළුවන්. හැබැයි නමේ නතර කරන්න ඕනේ නෑ ළමෙන් පස්සේ ටිකකට භාවනා කරතයි. එතකොට දැන් කවුරුත් නැතුව ඉච්චම බයයි. එන ඕල්වන්ති දැන් අපි භාවනා කරන කාලේ මෙතන භාවනා කරනවා පාර විතර වගේ සත්තු හදරව ගොඩනගිලක් ගන්න. මේක සායට බන කින්න ඇහෙන්නේ. විතරක් ශබ්ද. ඉතියාට වෙස්ටර්න් කෙනෙක් කල්පකට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ අපි හැතම 25000න් භාගයක් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. ආවේ මේ විවේක தත්ත්වයක් බලන්න. දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? දැන් කම්බීර කරන සත්‍යද කොන්ක්‍රීට් ශාස්ත්‍රින් ගන්න. ඒ හැඩ කිව්වා. ඉතින් මේක තමයි තාත්තේ මේ ඉන්නේ එහෙම යන ගහපු තැනක. ඕක ඇරුවට පස්සෙත් කරන්නේ බහනවා. ඔය නිකන් ඩෝල් ගහනවත් මියුසික් එකක් නෙවෙයි. බහන කරනවා. දැන් මම මහසි බහන මැදත්තන් ඉන්නකොට අපි ඉන්න තැන වටේට ශබ්ද ඉතින් අපිට මහදී සාරෝ කියලා තිබුණේ සාද් වාසුන් නැල්ල වැදැල්ල ගියාට පස්සේ භාවනා කරන්නේ. එන්න පහෙන් පස්සේ භාවනා කරපළයි. ඒ සාරෝ කෙනා try කරාලු දවල් 30 දීරණ සත්‍යය එනවා. ආඹරේ තුන්දෙනෙක් හිටියලු බුද්ධිය ගත්තම අනිත් එක නා ඌ ලී ගන්න පටන් ගන්නවා. රෑ 30 ගොරවනවා. උදේට දීරණ රෑට මාලිගාවත් දිමෝලේ දීනවලු. සුමාන තුනක් විතරකම ඕක විතරට තුන පහ වෙනකොට ඒක ගන්නවා. ඒ නිසා හොඳම දේ තමයි හිත ඉල්ලන දේ දීති පරිසරය යටතේ සංවිධායකට කරලා දීලා කරලා බලන්න. ඒ කියන්නේ බාධා වෙන තත්ත්වෙ පොඩක් මග අරලා බලන්න. මේ වෙලාවල් මග අරලා බලන්න. අනික කටි සක්මන් කරන වෙලාවට බාධා වෙන්නේ. ඒක දෙයක දෝෂයක් නැහැ. ඒකල බලන්නේ ගන්න පුළුවන් නම් කුක් වැඩි හදියක් එහෙම නම් අපිට පුළුවන් කාලයක් වෙනස් කරන්න. අපි හිතන ඔක්කොම தත්ත හම්බුනොත් මතකද ඇඳලනුවක් කාලා. යන හිත අරගෙන ගිහිල්ලා එක්ක කාමකට කොහේ හරි වටන. එනිසා මේ හම්බෙන හැම දෙයක්ම තේරෙනවා අපි සාමාන්‍ය හැපි හැපි සෙනගත් එක ඉන්නවා කියන. උගලන් ස්වාමීන් වහන්සේ තනිය පාරණ කරන්න ගියා. ජීවිතේ ඉස්තාලේ බුදු විද්‍යානන්ත බලනකොට ගෝලිය පොඩි ගන්න හිටියේ ඒ දවසවල රේඩාර් සිස්ටම් එක දාලා අහු වෙනවා පුළුවන් ඔක්කොම. බලනකොට හරි ඈත කොනක කියනවා. නම ඉදිරියේ පහළ වෙන්න වගේ ඉඳලා හුගල මොකද ලම්බ කියනවාද ඒ මයිචා કોઈ විවේකී ස්ථාන වලට යනවා කියලා කරන්නම හදන්නේ එස්කේපිසම් එක. ගිය ගමන් අපි දන්නේ නැති මොකද්ද ට්‍රැප් එකට අහු වෙනවා. ඒ මගේ හැබැයි තියෙන අනිත් පැත්ත මට කවදාවත් තනිය බාර කරන්න බෑ. සෙනගක් හිටියොත් මට මේ හිඟන්නු ටිකක් හරි කමන්නේ ගිහිල්ලා වාඩි වෙන්න පුළුවන් මට මට මට කිව්වා ඔය ඔඩු උඩ මගේ නටව මට ගන්නකුත් නැහැ. ඒ මම පුරුදු කරලම තියෙන සමුහ භාවනාවයි. ඒක මගේ උත්තර බලාපොරොත්තු වෙන්න බෑ මේ වගේ ප්‍රශ්න වලට මගේ මගේ ටෙන්ෂන් එක විනාශ. තනි වෙච්ච ගමන් මට කාමරේ සමාලක් මම කරන්න යනවා අල්ලන්නේ. සෙනග කිනකොට ඔක නිදි කියලා වැටුණත් ඇජ්ජල් ගන්න කිව්වා. සද්දයක් කරනත් වෙනවා. ඒ නිල්ලමත් වෙනවා. නිල්ලමත් භාවනා මධ්‍යස්ථානයේදී පඩි තුනක් පල්ලෙන් බහපුවම කුස්තිය. උන්ට භාවනා කරනකොට ලීල දෙන ගහන පොල්ගිරිය දෝ. ඔන්න තාටියක් කරන දරගිරිය දරයක් පැනනවා. නැත්තම් තෙල්ලකට දානවා මොනවද ලපතුළු ටික චෝස් ගන්න. ඉතින් හින්නේ නඩු. ඉතින් වටිනාකරේ වලට කියනවා මටත් ඔක හරි ප්‍රශ්නයක් වුණා මොල් කාර්ය දැන් නු දන්නේ ඒක නැත්තම් කට්ටිය බුදියි. මේකෙන් තමයි කච්චියට මතක් වෙන්නේ ඉන්නේ නිල්ලම කියලා. අත හරි ෂෝක් පරිසරෙ ගිය ගමන් හරි සාන්ති. කිසි සද්දයක් නැති වෙනවා. දැන් අපි අපි ඉංග්‍රීසි අඟහරු වදට බණපතියක් අහනවා. ඉතින් අපිට හම්බේ ලොකු සාධිකාර පරණ වුණු කෑ ගන්න චරුචරු බණපති. ඉතින් අහනකොට හරි කරදර කට්ටිය කියනවා හොඳ පටියකුත් නැහැ හොඳ ආහන මැෂින් එකකුත් නැහැ හරි කරදරයි කියලා. දැන් තියෙනවා අලුත්ම සිස්ටම් එක රෙකෝඩ් කරපුවා. දාලා විනාඩි 5 යනකොට ගැටිය පුදි. හොඳම මැෂින් වල දුවයි. බණ යනවා මොකොත් නැහැ. දේවදා පහේ බණ වගේ. පොත වට පිට ඇහිලා බලනකොට ගැටිය පිටිය ගානේ. ඒ සාමාන්‍ය පොත් ඒක නිසා පොඩ්ඩක් කෙනෙහිල්ලක් කියලා මේකක් කියලා කියන්නේ අපි නැවතත් පරිංගර භාවනා මනස්කාරය කියනවා. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් අපි ජීවුන වෙනවද නැද්ද කියලා. හැමදාම ඒ අර ප්‍රශස්ත මට්ටමේ පටන් ගන්නවා කියලා කියන අපේ හිත නැගිටලා ඉඳලා ඇස්ති නැහැ. ඒ නිසා ඒක පුළුවන්කම තියෙද්දී නොදෙන්න කරන කතාවක් නෙවෙයි. පුළුවන් නම් මේ වගේ තත්ත්වයකට ගිහිල්ලා බලන්න. නමුත් ඒක නෑම උපක්‍රමයකින්ම හරි පැත්තටම යනවා කියලා නිදර්ශන නැහැ. නදීයේ තත්ත්වයකට පටන් අරගෙන චෝදනා විරහිතව අයිතිවාසිකම් ඉල්ලන්නේ නැතුව පුළුවන් විදිහට කරගෙන යන එක අපරාධ. Liberty, I know you don't a doctor, but I want to ask him, a question. Please forgive him or pressure, is for them? Yes, uh, they, they say it's anapanasati. Uh, specifically, uh, if someone can really calm, collected and falls, calm and collected in the breath, blood pressure equally reduces. Blood pressure is somewhat related to the emotions. So whenever the emotion happens, Buddha says, Mitta karma, anaparasati bhavana, he, Buddha mentioned in that, that is not in the Sutta Pitaka, it is available in Vinaya Pitaka, Santocheva Panitocha, Sechanakota, Sukhocha, Viharocha, Uppan Uppanne Papakaya Kusali Dhamme, Antardhapechi Rupa Samedi. ශාන්තයි ප්‍රණීතයි කිසිම පිටින් අවශ්‍ය කරන දෙයක් නැහැ උපනෝපන් පාපකක්ෂයෙන් තැන්පත් වෙනවා හරියට ගිම්මාන ඍතුවේ දූවිලි නැගලා තියෙන වෙලාවක වහිනමද වැස්සකින් ඔක්කොම දූවිලි පොළොට පාත් කරන්න ASCII අර තියෙන ඉමෝෂන්ස් නැතර කරගන්නවා ඒ නිසා ආනාපාන සතිය දැන් ඔය මේ මැසචුසෙට් වල ඒක රිසර්ච් වලදී හොඳට හොයාගෙන තියෙන බ්ලඩ් ප්‍රෙෂර් එකටයි කොලෙස්ටරෝල්ටයි හાર્ට් ඩිසීසස් වලටයි මේ දවසකට මෙච්චර වෙලාවක් ආනාපාන සතිය කරන්න බෑ ඒක හොඳටම තැම්පත් වෙනකම්ම කෙරුවොත් ඒ තිබිච්ච අග්නිතිබුචි ඉමෝෂන්ස් නිසා ඇතිවෙච්ච විසිලි බව තැම්පත් කරලා ගන්න පුළුවන් ඒක නිසා ඒක මොකක් බෙනිෆිෂල් නම් පටන් ගන්නවා අපි කලිබිච්ච හිතේ පටන් ගන්නවා ඒ නිසා කරගත්තොත් හොඳයි ඒ නිසා high blood pressure ඉඳි ඉස්සලා පටන් ගත්තත් දෝෂයක් මොකද බ්ලඩ් ප්‍රෙෂර් එක එනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි දැන්. ආවට පස්සේ කරගන්න බාරද හැම කෙනාම මතක තියාගන්න ඕනේ යුද්ධ වෙලාවේදී ආයුධ ගන්න බෑ. කල්ලාතු ආයුධ දාලා තියෙනුනේ යුද්ධේ මොකද? එතකොට සාති ඉන්න කාලේ කියපු දෙයක් තමයි යුද්ධෙදී ආයුධ හදන්න වෙලාවකුත් නැහැ ගන්න වෙලාවකුත් නැහැ හදපු ආයුධ තිබ්බත් වැඩ ගන්න පුළුවන්. ඒ නිසා බ්ලඩ් ප්‍රෙෂර් තියෙන කට්ටියයි නැති කට්ටියයි ආනපානේ බය නැතුව රෙකමන්ඩ් කරනවා. නෑ නෑ ඒක කියවන ඉංග්‍රීසියෙන් කියවන මම එතකොට මීටර එක මාරු වෙනවා මගේ ඒකම අයිමි ගම්මාන අයෝමන ඉංග්‍රීසියෙන් ඒක ජීවිතය ඉන්නේ ඉතාලෙන් අයිලන්ඩ් ප්‍රශ්න ඉතිරි දෙකේ මේක ඉස්සරහට ඒක Definitely yes. If, are, if you are not in the meditation, you are definitely aggravating your blood pressure. Whatever the meditation is good. But therapeutically, they have found the value of anapanasana. Whenever you keep the uh, attention face-to-face is the anapanasati, if there are no particular distractions, it's calming down. That calming down is the body, mind, anapanasati. If you need, you can develop it. And therefore, Date is, in four years' time, Anapanasati or Sati will be the most demanded medication in the world because no side effects, no after effects. All are beneficial. So therefore, whether you have the blood pressure already or not, have this medicine ready because whenever the high blood pressure, you can't develop anapanasati. You can only make use already develop anapanasati. So therefore, irrespective of whether you are high blood pressure or not, if you have any idea about well-being of oneself, atta or atta uh, develop mindfulness in anapanasati. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කාලයක සිට ඊට සමාධි ප්‍රඥා හදන අර විද්‍යාවේ ඇති තාපිතිය දෙකකදී විමුක් විමුක් අකාදාරයෙන් තමයි ඉති අනිතික සහායෙහි පවති භාවනාවෙන් අනාහාරයෙන් පැටලෙන ව්‍යාපාර කිරීමයි ඒ මාර්ගයේ ඉතිරි මානසික සංස්කාරණයි පිට මුළු නැති බව දැනේ උතුමෙන් අනුරුද්ධිත යෙදී ආකාරයේ යටපත් කරලා අපහසිය අපහසිය. අනිත් එක ගමන නැහැ කියනවා ඒ දුරට තමයි. මේ යාපාරේ විපාක නැති චිත්තසාර ගන්න දෙයකයි. මාත්‍ය අපහසිය චිත්ත පරිශුද්ධිය ඉදිරි ගැනීමට උපරිම තේරෙන්නේ යථාර්ථයේ තාක්ෂිකින් ඒවන් කරන්නේ. ඒක අර එක වාක්‍යයක් කියලා තිනවා පටිගේ පටිගේ වශයෙන් අඳුනගත්තා යටපත් කරන්න අමාරු කියන එක ඒක හොඳ රෝග නිර්ණයක්. ඒ වෙලාවට සක්මනට යන්න සක්මනේදී උකාක් වෙලාවට ඒ කම්බිනේෂන් එක වෙනවා. පරියන්කේ එක තැනකට ගිහිල්ලා අර අත් දෙක වහගෙන අරමුණකට හිත යොදන වෙලාවේ මේ වගේ රාගයක් හෝ ද්වේෂයක් ආවොත් ඒක අමාරුයි ඒ ඒ උපකරණ ටික බොහොම සියුම් වැඩි. එතකොට ඒ රාගය හෝ ද්වේෂය බොහොම ඔලොමොල වෙලා වනචර වෙනවා. ගලව පකන්න බැරි වෙනවා. සක්මන්ට ගියාට පස්සේ Taman තියෙන වෙන තත්ත්වයක් එන්නේ. අර හිචිල වල තියෙන ඔලබල ගතියක් තමයි. පය පොළේ වදින එක අල්ලන්නත් ලේසි. එතකොට යම් ප්‍රමාණයකට හිත අන්තරාවර්තනයේ වගේ බාහිරවර්තනයකුත් තියෙනවා මේ සක්මනේදී. ඇත්ත කැටයක් තියෙන සද්ද එනවා. එතකොට අර හිත පිළිවෙලට මනෝලෝකයක් මවන්න බෑ. ඇත් දෙක අරලා තියෙන රූප පේනවා සද්ද ඇහෙනවා සාමාන්‍ය ලෝකේ තියෙනවා ඒකට තමයි තියෙනවා මේ පරයන්කට ගියාට පස්සේ ඒකම හිත හිත හිත හිත මනෝලෝකයක කැකෑරෙනවා සක් පරයන්ක බහනට ගියාම නැහැ සමානසක්ම බහනට ගියාම ඒක නැත්තම් අටුවචාරින් වහන්සේලා උපමාවක් කියනවා ඒ වෙනකොට හිත බාහිර වර්තනය කරන්න කියලා බාහිර වර්තනය කිරීම සඳහා උපමාවක් කියනවා තමන් යන ගමන් මල්ල කරේ දාගෙන පොඩි උපකරණ මල්ලක් තියෙනවා සංඛ්‍යා වංශල යනකොට ඒකේ බොහොම පොඩි පොඩි උපකරණ ටිකක් තියෙනවා දැන් මම ඒකෙන් බැලුවොත් එහෙම නකොට ගන්න හම්බ වෙන්නේ ඒක නෙවෙයි ඒවත් නෙවෙයි නියම සංඛ්‍යා වංශල වෙනවා නම් අට පිළිකර තමයි ඒකේ තියෙනවා බෑටරි කෙල්ලට අරගෙන නම කියලා මේක තමයි මගේ දැලිපිය මේක මම පිය ගන්න ගන්න මේක මගේ පෙරහන මේක මගේ ඉදිකට්ට මේක මගේ නූල ඒක ඔක්කොම එළියට දාන්න කියනවා. එළියට දාලා බෑගික ගසලා ආයෙසරයක් අකින් තැම්පත් කරන්න කියනවා. අර ටිකම අපව තැම්පත් කරා. ඒකෝට අර නිකන් දැන් කාලේ කියනවා තමයි බාරන මේක රෙදි ටිකක් කරන්න කියලා 12 ගන්න කියලා හොදන්න. එහෙම නැත්නම් එළියට ගිහලා ගාඩන් එක සකස් කරන්න. හැබැයි ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒව කරනකොට yaadena වැඩ කරන්න කියලා. ඒ වැඩේ එතන ඉවර වෙන මොනවා හරි බාහිරවත් වැඩක් කරන්න ඕනේ මේ රාගෙට ඉන්න බෑ ඇත්ත කරපුවා. කාර්යධර්මික පරිසරයක නෙවෙයි. ද්වේෂයෙන් බෑ ශක්මනක. ඇද්දක වගත්ත ගමන් ඒක බ්‍රූඩින් යන්න පටන් ගන්නවා. ඒ නිසා ශක්මන විකල්පයක් වශයෙන් කරන්නේ නැත්නම් අර පොඩි වැඩක්. ඉන්ද්‍රකතු ගන්නවා, මල්පත්‍යක් හදනවා. ඒ වගේ සංඝයාට මල්පත්‍යෙන් දෙල කැප නැති නිසා බෑග් එකක තව කියලා තියෙන්නේ. එළිය දැන්දා ආපහු ධර්ම. එතකොට මේක දුර්වල වීමක් වෙනවා. අපිට ඇක්චුලි වෙන්නේ ඒකට හැපෙන්නේ. ඒ නිසා පොඩි උපක්‍රමශීලීව කටයුතු කරන්න. මොකද තමයි දන්නවනේ මේක මේ Tamange දුර්ලභමක් කියලා. කවුරුත් ආගේ විශ්වාසයට ඇවිස්සෙන්නේ Tamanne. ඒ නිසා අපිට කැකිල රජුගේ තීන්දුව නම් අර මනුස්සයා ඉල්ලලා මරන්න පුළුවන්. ඒකනේ දෙන්න තනි කර තියෙන මී අහ මෙච්චර භාවනා කරන මගේ සීලෙත් කැඩුවා මොකක් මොකද කියන්න වටින්නේ නැහැ කියලා මීයම. නමුත් බලනකොට මෙතන එකක් තියෙනවා. මේක දිගේ කියන මොකවද නෑ ඒ නිසා හොඳ වැඩේ තමයි එළියට ගිහලා වෙන කම්බලකට ගිහලා කොක්ක දිගේ අරගන්න එකයි තියෙන්නේ මේ මේ මේ කම්බලේ බෑවොක් කරා ඒකට ලක්මන ලක්මන තමයි හොඳ තැන Bali, I am a business person by nature. I have achieved some peace from walking meditation. In keeping my mind always continuously, I like to continually see. I am overly talkative friend who is talking, talking. I do not equilibrium of mind between or Should I avoid her to eat my peaceful state continually? Metta. If it is possible to communicate, you have to get their permission, get the, their consideration. And uh, early question we discussed also, somewhat related to that. Whenever you feel the agitation, as you are an agitated person by nature or agitated, don't go for concentration and sitting meditation in the meditation mode. It is not conducive. Best is to go to the walking meditation or some religious work, or benevolent work, or Samaritan work. Sweeping, adjusting a garden, washing your clothes for some months, uh, arranging the things, that kind of thing, the mind becomes extrovert, and the agitation can't leave. And the body also active. And the you know, intentional action is going there. Two vibrations are more telling rather than coming and sitting. When and where the mind find calm and quiet, then only you have to come and sit in order to improve it. But when and where the mind agitated, give kind of a job, give kind of a, extra external activity ප්‍රති ජීවිත ප්‍රාණන ආකාරයක් ඒකට ජීවිත ඒවා නැතිව විකට ගන්නේ නැතිද විවන අවබෝධ කරගන්න කියමු දානවා ඒක නතරන්නේ ඕනේ ඊට බුද්ධ දේශනාවේ හැටියට ලෝකේ කාටත් ගැලපෙන්න මේ දේශනා විලාස ධර්ම සම්පූර්ණ සිලබස් එක ඉදිරිපත් කරා. තමන්ගේ ගැටි වැඩිච්ච හැටි තමයි ගැටි ලියන්නේ. අඟුලිමාල වගේ ඒගොල්ලෝ ධ්‍යාන භාවනා කර කර හිටියෙත් නෑ. ඔක්කොම බැලුවෙත් නෑ නිකන් වචන කියපු ගමන් අවබෝධ. එනිසා යාටත් ඉඳ තියෙනවා. නමුත් චුල්ලපන්තක මහ පන්තකේ කේ චුල්ලපන්තක ආමතුරන්ට අවුල් බාහන කිලක ගාතපදයක් තේරුම් ගන්න බැරි වුණා. බුදුන්සර දිගලා කටට දීලා කිව්වා. ඒක පියන ගම දූවිලි අතර දූවිලි අයින් කරන දූවිලි අයින් කරන පියපන් අන්තිමට දූවිලි එකතු වීමක් වෙලා තියෙනවා. ඒ ඇති වුණා ඒ ශාන්තික තේරුම් ගන්න. ඉතින් ඒවා අපිට මේ ඉතිහාසය බලනකොට පේනවා ඔක්කොටම එක හැන්දෙන් බෙදන්න බෑ. නමුත් මූලධර්ම පැත්තෙන් යනකොට මේ වගේ අවශ්‍ය කෙනාට අවශ්‍ය උදුරා ගැනීම උකහා ගැනීම ක්‍රමයක් කියලා දෙන්නේ. ඔක්කොම දැනගත යුතුයි කියන පදනම යන්නේ. නමුත් ඒකේ තමයි අධ්‍යාසයෙන් වෙනස්. ඒකේ තමයි උපනිෂේ සම්පatti වෙනස්. ඒක දැනගන්න උකහා කර අරුණක් භාවනා කරනකොට තේරෙන පටන් ගන්නවා මට මෙන්න මෙතනදී හිරිහැරයි. එතන තමයි කමතා. කොතනක හරි තමයි ඉද්දෙන තරක් තියෙනනේ. දැන් මේ නිල අල්ල සත්තු පිළිකලා නැත කරන්න පුළුවන්. ඒකේ අපේ ඉද්දෙන තැන තමයි කමතා. අපිට සද්ද ඇහිලා පීරි ගෑවෙනවනම් එතන තමයි සුද්ධ කරගන්න තියෙන තැන. එතන අපිට වේදනාව එනවනම් වේදනාව තමයි අපේ කමතා. හිතේ බහුල නම් ඒක තමයි කමතා. ඒකට අපි කරන්නේ වෛර කරන්නේ. ඒක නිසා ඒක නිතර නිතර එනවා බය වෙන දෙයක් නැහැ. එනකොට අපේක්ෂා කරගෙන ඉන්නවනේ ඉඳගත්තා මට වේදනාව එනවා. මම වේදනාව දිහා බලනවා. වේදනාවේදී තප්පරයක් බලනවා. තප්පර දෙකක් බලනවා කියන වැඩි කර. හිතවිලිනෝනේ එන්න ඇරලා බලනවා. ඒ වගේ මේ භාවනා කරගෙන යනකොට හරස් කැපෙනදී බාධා කරන දේ මම කවුද කියලා පේනවා. මූලධර්මකාරෝ හිතන්නේ සදාචාරවාදීන් හිතන්නේ ඒව අයින් කරගෙන යන්න ඕනේ කියලා. ඒව අයින් කරගන්න කවදාකවත් භාවනාවක් නැහැ. එතකොට වෙන්නේ escapeism අරකින් පැනගෙන මේකෙන් පැනගෙන යනවා. කායත හිතට හැප දෙනවා මිසක් භාවනාවක් නැහැ. දැන් වැඩිම තමන්ට බාධා වෙන එක සංසාරගත කල්යාණ මිත්‍රය. ඒ අනුකරගත්තම තමයි ඔක්කොම වෙන්නේ. ඒක ටිකක් කල්ලාන. විශේෂම ඕනේ කරලා තියෙන එක දැනගෙන ඒක හඳුනාගෙන ඒකත් එක්ක ඉඳිල්ලෙමයි භාවනා ගැලවෙන්නේ කියන කාරණාව දැනගත්ත දවසේ ඒකේ තියෙන නපුර පැංගිරි ගැටයයි. ඒ නිසා එක එක කරා ගැටේ ගිහිල්ලා තියෙන විදිහ ගැටේ ලියන්නේ කියන එක පිළිගන්න. Padre, te gustan las cosas que lo vuelvo a decir todo Y traigo a mi vida en el Tú, y que, que te van a ofrecer, te dan s o t h i s is also suggesting, s o m e w h a t suggesting, but I explained this before. When you are keep on consistent something, your personality trait, your liking and disliking will come and distract, disturb. Because our mind is always going for multivarious different, different things. When and where we are going to do something consistent, your likings and disliking come and interrupt. Your personality traits come and interrupt. Your habitual things are coming and interrupt. So that is kind of a of your karmic forces. So this interaction is the one really indicating who you are or who am I. So therefore, that is not only indicating the type of karma, equally it is the cessation of karma also. So let it come and uh, bloom. It has to come and surface. By surfacing only it loses its power. If you are going to suppress, it accumulates the power. So if you let the come to come and irritate you. It's a, of course a friction. Of course something not to welcome. And it's a real cause and effect relationship when you are repetitively doing it again and again coming. When then you come, if you be welcoming, invite you to understand who am I, what is my personality traits? What is my liking and disliking? No second person can help you. But your approach must be to welcome them. Welcoming means not hugging them, but I am trying to recognize them or diagnosing them. So Buddha says, up to that point I can advise you, but if you are not in a position to understand them, recognize them, diagnose them, Whatever the techniques you have, whatever the formulas you have, no avail. So therefore, let the karma to come and perform. You must be a distance observer, neutral observer, to see through the interaction what are the hidden parts, what are the under the carpet dust, what are the behind the screen happening. Then only you can understand that your particular karmic process. So don't expect anyone to recognize on behalf of you. Don't expect when there is uh, that, to suppress them. If you are suppressing, you are postponing them. Then surface. And by, if you, Buddha says, you, each and everyone has the personality, everyone, everyone has the ability to see it. Therefore, let your personality to come up. Let the karma to come and perform no harm, more and more you will understand. Our karmic forces are never equal for two people. Kammena satta vibhajati yadda panihi panihitamva panitamva. This is the one discriminate one from the other. One is better, other one is not good, one is beautiful, other one is ugly. There's nothing but it is due to karma. So when you look at your face in the mirror, if you feel your face is ugly. Don't break the mirror. Telling that this bloody thing is showing something ugly. That is very thing you in the mirror. For instance, what you are going to do is uh, going against the mirror and going to damage the mirror. No, mirror is just reflecting. It's a good mirror. You have to understand this is my real nature. Uh, my lady. Over vibration, ഓം അവൾ കാര്യങ്ങളിൽ വൈദേഹത്തിലായി പോകും വൈദേഹം അകം നിലനിൽ ആക്ഷവായും I do get off the body and the flap of flesh vibrate. Then I lose the sense of this flap of flesh and I only feel the vibration. Vibration gets finer and subtle and then only the quick perception of movement continually says, thereafter visions appear. Our mind at this time in time was up after becoming structured and moving with each day, gets weaker and weaker and finally drops. This aging depressed, I do not believe I experience sadness or depression in real life. I also have uh, other which stresses me. If you are in the position to understand this is as bubbling or uh, energies or waves, clearly you can understand when the mind goes up to that level. Hardly you can say me and not me. The difference, the border, uh, the boundary disappears. So you feel there's a kind of a cloud-like thing. Feel calling, this is me. But the boundary to the not me, it dissolve. So therefore, ultimately you dissolve into the, the vast array of energies and whenever you see this Energy fields they call. And one section we call mind. That is the section creates suffering. That's the, creation, uh, the section giving torture. So if you hug and claim, this is me, that you are hugging your suffering. You are claiming what is suffering. But if you are to understand it is part and parcel of this uh, ocean of waves, nothing to maintain, you are just Observe it and wait. So therefore you can understand hugging, claiming, grabbing lead to suffering. When and where you understand this wave and the other wave, there is no difference. There is nothing to worry about this wave action, nothing to worry about this uh, bubbling energies. So your maximum must be to go up the as uh, immediate as possible to the energies, the detail, when they go there, whatever you call me, responsible for something. Tannaya jayati soko, tannaya jayati the tannaya vipamuttasya, natti soko kuto bhayan. Vimato jayati soko, vimato jayati bayan. Whatever you claim, so this is, you can understand that no me and not me boundary, become very, very vague. Question it. Destroy it. Recognize you as just you know, yet another sand, grain of sand in the sand bin. Yet another wave in the sea. Yet another drop of water in the vast ocean. Then it is a matter of ocean. So basic thing is losing the boundary. Some people, they develop fear. Some people develop panic uncertainty. Whenever you are bounded resource, but daily if you are familiarizing, ultimately you will learn that. ඉතින් මේක ඇතුළේ එක පැහැදිලිවම යන ඒවා කරනවා. විවිධ ගුරුවරු විවිධ විදිහට ඉදිරිපත් කරන සබ්බකාය කියන එක සබ්බකාය කියනවා ආශ්වාස ප්‍රශ්වාස මුළුල්ලම කියන එක. අපිට ආශ්වාස ප්‍රශ්වාසයේ එක තැනකටනේ අල්ලලා ඉගෙන ගන්න. ඉගෙන ගන්නකට හොඳට සතිය තුනී වෙනකොට පේනවා අඩු ගානේ හුස්ම කියන ටික වෙන හළු වල මේ ඔක්කොගෙම වැඩ කරනවා. නමුත් ඒ හුස්මෙන් යන දේ ලේවලට ගියාට පස්සේ හැම සෛලයක් පාසම යනවා. ඒ විතරක් නෙමෙයි හැම හුස්මකදී වෙන මේ පිම්බීම හැකිදීම හැම සෛල දෙකක් අතර බඳවා සිද්ධ වෙනවා. ඒ අතර භාෂාග්‍රන්ථි වල සංසාර මේ වෙනස්කම් ඇති කර ගන්නවා. ලේකමදී සිද්ධ අධ්‍යම මුළු සර්බකාය කියන මුළු ඇඟම පවලු සෙන්ටර් එකකට උඩට ගියා වගේ මෙතර තමයි තේරෙන්නේ බලාගෙන ඉන්නකොට ඔක්කොම තේරෙන්න පටන් ගන්නවා. බාධාවක් නැහැ. ඒක කියන්නේ හුස්ම ගිහිල්ලා හැමතැනම පැතිරෙනවා වගේ. හුස්මම නෙවෙයි හුස්ම නම් කරලා උඩුකය විතරයි. මේ ඔක්සිජන් පැතිරෙනවා ස්නායු වැඩ කරනවා. උණුසුම සීතල දැනෙනවා. ඒකට මුළු මෙතනින් පටන් ගන්න එක කය පුරාම විහිදලා දැකීමක් වශයෙන් දකින්න පුළුවන්. නැත්නම් හුස්ම මෙතනින් පටන් ගත්තට මුළු කය පුරාම පැතිරෙනවා. නැත්නම් මුළු කයෙම හැම වෙලාවෙම සංඥාවක් ගැන නිකුත් වෙනවා. ඒ නිකන් හෙලෝග්‍රැෆික් ෆොටෝ එකක් වගේ. අපකට ඒකට හිත යනවා. කොයි එක වුණත් ඒ දකින්න දෙයක් කිසිම බාධාවක් වෙන්නේ නැහැ. Tamanne පේන්න පටන් ගන්නවා බලාහින්න දර්ශනයේ විපරිණාමය සිද්ධ වෙනවා. ලොකු දර්ශනයක් පේනවා. නම බරක් නැහැ. සතියකට නැහැ. සමාධියකට නැහැ. ඉතින් ඒක එකයි තියෙන්නේ. නමුත් මේකමයි බුදුහාමුදුරුවෝ අදහස් කරේ කියන එක කාටවත් කියන්න බෑ. පොදුවේ කියන්නේ සම්පකාය පරිසංවේදී කියන තමයි මුළුල්ලම දකින්නවා කියන එකයි කියන්නේ. දැන් ස්වාමීන් වහන්සේ ආනාපාන වීර්යයෙන් කියනවානේ මේ විතරම වගේ නෑ ආනාපාන දිදී කොහොමද පාවතන කන්නේ මේ භාවනාවේ භාවනාව කියනවා මේ භාවනාව විතර විතර බැරි සාධුරණ ඒ අවස්ථාවට බැරි නෑ සංස්කාරයේ අධ්‍යයනය ඉන්නේ ඇහිලා ඉන්නේ කියලා. බොහෝ විට වේදනාව දෙකම තියෙනවා. ඒක වේදනාවේ ඉන්න දෙකම කලින් මේ මන්ත්‍රම දැකපු කෙනෙක් නම් අත්දකපු කෙනෙක් නම් එයාට දැනගන්න පුළුවන් ලෙඩ වුණාට පස්සේ මනාපමනාප බලන ලෙඩ බලනකොට මනාපමනාප යත තත්ත්වය තාමත් විවිධකතියි. ඒ නිසා මනාපමනාප හරහ බලන්න. ඒ මනාපමනාපකම් ඉර කායලා තියෙන වෙලාවක යන දූලි වලකට වගේ දූවිලි වලා වගේ දූවිලි වල කියන්නේ ඉර තියෙනවා කනාටන වලාකුළු බොහොම ඝනව පේනවා අහස ඉර වහගෙන නමුත් තේරෙන දැනගන්නවා බලාකුලකින් ඉර ඉතිර වහන්න බෑ තාවකාලික වෙනවා ඉර තියෙන ඉටටි ගොඩාක් යනවා බලාපොරොත්තු වෙන්නේ බොහොම ළඟ. ඔය එන එන සූචි අවශ්‍යකම් මනාපමනාප ඔක්කොම බලාපොරොත්තු වගේ හඳ ඉර తాවකාලික වුණාට බලාපොරොත්තු වගේ ස්ථිර වහන්න බෑ. කවදා හරි ආයෙත් කියන සවලාවල තියෙද්දිම බලාපොරොත්තු අදහ දෙපා. ඊට පිටිපස්සෙන් තියෙන ඊට පිළිවන් ස්වභාව හිතන්න. අපි ප්ලේන් වල යනකොට අපිට පේනවා තන්නේ කර බලාපොරොත්තු පේන්නේ බලාකුළු යටින් බැස්සොත් කළු පාටක් පේනවා. බලාකුළු උඩට ගියොත් දිලිසෙන ආලෝකයක් පේනවා. ඒකත් ප්ලේන් එක ගියේ කන දන්නා මෙතන අන්ධකාරය වෙලා තිබුණාට ඔය බලාකුළු උඩ සම්පූර්ණ ඉරපබල නේ ඔය වේදනාව වෙලාවට ලෙඩ වෙලාවට ඇති වෙන හිතේ මේ අපදු මොහොත නරක වේදනාව හරහ බලන එක සීතු කරන්නේ ඊට පස්සේ වේදනාවක් නැතුව මේ වැඩි කරන්න බැරි නිසා වේදනාවක් හොඳයි නැත්නම් වේදන නැත්නම් මේක මේ පරිශීලනය කරන්නේ නැහැ. ඇවිල්ලා වේදනාව යනකොට තෝතන් මරනවා. ඉවරයි. කමන්නේ මැසිනා ඒකට ප්‍රශ්නයක් නැහැ. මේ වේදනාව හරහා පොඩ්ඩක් බලන්න මට දැන් තමයි chance එක හම්බුනේ කියලා අර මරණ බය හරහා. ලෙඩල් බය හරහා. පරාජිත මනස හරහා. අර පුරුදු විවේකී කල්පනා කෙරුවොත් මුචයන්ාංශේ ලෙඩ වුණාට පස්සේ මේ ගියාමලන්නේ සුන්දහම්ලන් කිව්වේ මොකෝ? මට බුද්ධත්ව පොඩ්ඩක් සත්‍යයන කරපන්. මොකක්ද කියන්නේ? බුදුහාමුදුරුවෝ විවේක වෙච්ච අවස්ථාවක් මතක් කරගන්න. එතකොට දැන් ලෙඩ ගතිය නෑ බුදු හිත වෙනකක් නෑ ලෙඩ ගියා. බුදුහාමුදුරුවෝ කාශ්‍යප හාමුදුරුවෝ කියලා මොකද කියන්නේ? මොකලන හාමුදුරුවෝ කියලා මොකද කියන්නේ? පස්සද්ධි සම්පොඥංගෝ උපස්සමයා සම්පදක්කාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය නිබ්බානාය අංවට්ටති කියලා කියන කාර්යවලට මතකනේ ඔය ලැහිලි ලැහිලි කරනකොට විවේක වෙච්ච වෙලා තියෙනවනේ මම ඔය කියලා තියෙනනේ මට බාධා කරලා තියෙනනේ ලෙඩ අවත කරන ඒක ගැන කල්පනා කරපන් කියනොත් මේක ලෙඩ කල්පනා කරන්න ගත්තොත් එහෙම ජීවන පැත්තකට යනවා නිවන ගැන කතා කරන ගත්තොත් ලෙඩ පැත්තකට යනවා අපිට දෙකම තියෙනවා අල්ලන්නේ කෝකද කියන එකෙන් තක తీරුකම තියෙනවා අවිද්‍යාව කියන එක තේරෙන්නේ අමාරුයි. ඒ නිසා ලද කඩබල තියෙද්දි විවේකය ගැන බලන්න විවේකයට මොකක්වත් වෙලා නැහැ. මේ මේ පාසි බැඳිච්ච වතුරේක උඩ පාසි තිබුණාට යට පිරිසිදු වතුර තියෙනවා. ඒ පාසි පොඩක් අයින් කරලා බලන්න. වතුර කියලා. එතකොට තේරෙනවා මේ සතිය කියන උපකරණය මොන ලෙඩකටවත් නතර කරන්න බෑ. මොන මායාවක් නතර කරන්න මාරය දුක් කරගන්නවා නම් සතිය අඩුකමයි හේතුව. මාරය කකුල් දෙක සිමු රිංගලා ගියා නම් සතිය දක්ෂකමයි කියන්නේ. තපස්සිය. ආනාපානීය කියන එකත් මේ සත්‍යය පිළිගන්න එකයි. මෙතන සංඥාවක් නැත්තේ නැති ඇත්තේ නැති සත්‍යයක් නේද? මෙතන සංඥාවක් ඉන්නවා කියන සංඥාව නේද? ප්‍රාණකම හදාගෙන ගෞරවයෙන් ඉන්නවා. මට පහදන්න පුළුවන් හැකියාවක් නැත්තේ නෑ. ආයෙසට කක්ක හිතක් ආව වෙලාවේ බලන්න ගලපලා. එච්චරයි තියෙන්නේ. එනවාමයි ඔක්කොම සිනවලට කක්ක හිතක් යනවා. ආඩවසේ දැන් අනේ එදා තිබුණ විවේකයයි දැන් මේකේ වෙනස මොකක්ද කියලා පෙන්වන්න බුදුහාමුදුරු ඉන්න ඕනේ. මන්නලා කියලා පෙන්වන්න ඕනේ. දැන් මෙතන විවේකේ වෙනවත් කක්කක්. ඒ දෙක නිතරම ඊට පස්සේ කක්කාවටත් ඔය වගේම ආදරය කරන දවසේ ඔන්න පුතියි. දැන් මේ අල්ලගෙන තියෙන එකක් කරලා මේකම උරගා ලැබද ලැබද කන දුක තියෙන දැක්ක කරලා සාදු කිකේ ඉන්නේ කියලා තියෙන්නේ. ඕකේ කිසිම වටිනාකමක් නැහැ කෙලෙස් නැත්තම්. කෙලෙස් තියෙනකොට තමයි තියෙන්නේ අනේ දා කොච්චර පිළිසුකමක් තිබුණද අද මේ කලි කොල්ක කොලක්. කටුකොලට සාපේක්ෂව නේ විවේකී තියෙන්නේ. විවේකීට සාපේක්ෂව කටුකොල තියෙන අන්තිමට දෙකටම සමහිතේනකම්. භාවනා කරන්න නම් අම්මා හොඳයි කිව්වත් වැඩේ තාත්තා හොඳයි කිව්වත් වැඩේ ඒ නිසා නංගියේ මල්ලියේ පරසුමි දෙදෙනාම හොඳේ කියා සිරියයගේ විම්මානං කල්ම කල්හි අපේ තාත්තා සුදුම සුදුයි එනිසා නංගියේ අපේ තාත්තා හොඳයි අන්තිම සිරියයගේ කියනපත් කියනවා අම්මා හොඳයි කිව්වත් වැඩේ නෝ අයියයි තාත්තා හොඳයි ඉවත් කරගෙන නංගි කියනවා. ඒ නිසා නංගිය මල්ලිය පගෙන දෙන්නම හොඳේ කියා කිව්වම ඔය විවේකයක් එකයි. අර තියෙන කරදරෙත් එකයි. ඒක පොඩ්ඩක් මෑත් කරගත්තට පස්සේ මේව හිතේ හොල්මන් එකක් විතරයි. නමුත් අපි දන්නේ කරදර විසරක් නිසා විවේකී අත්දකලා නැති නිසා අපිට වාංගු කරන්න විවේකී අඳුල්ලා දෙන්නේ බුදුහමතුරු පාඩම. විවේකී කියනක පිටේ මේ දන්නේ නැහැ. දැනගත්තට පස්සේ මේ දෙකටම සමහිත එනකම් ඉතින් මේකට ආදරය කරන තාක්කල් අංශභාගය හොඳට මතක තියාගන්න ඔය තියෙන විවේකයට ආශ්‍රය කරන තාක්කල් කුඩු කාර්යයක්. හැබැයික් අන්නනේ භයානක. ඒක ඒ භයානකම පැංගිටි කප්පන කරදරේ. කරුණාවත් එක්කින් ඒකේ සාපේක්ෂ බලන්නේ කරුණාවත් උසයි මේකවත් හොඳයි කියවට බලන්න. මායයවත් ඇඟිලි ගන්න බෑ. ලැක පියනයි බවස. මම ගන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා කාරණා තුනයි වෙලා. ඊළඟ ස්වාමීන් වහන්සේ කර්ම භාරයන් දෙකේ ඊට කොට කායයන් අතිආදාන භූමියන් ආදාන ඒම සුසුද බරකා කරන්නේ නැහැ ඒම කරන්නේ අනපස්සතියත් කායගත සතියක් තමයි කායගත සතිය කියන එක මොකක්ද අදහස් කරන්නේ දන්නේ නැහැ ඉතින් අපි හැම ධර්ම දේශනාවකදීම කියවන එක විවේක තැන කියවම තාම මොනවද දාන්න හදනවා කියලා කියන්නේ හැදියට පොරදී එකතු කිරීම ඒ විවේක වෙච්ච කානපන දෙවුන දින බව දැනගෙන ඉන්න පුළුවන් නම් එතකොට තමයි අපිට තේරෙන්න පටන් ගන්න සංස්කරණය කියන එක නැතුව හිත තියන්න පුළුවන් කියන්නේ. මේ දේ වෙච්ච එකට හදන්න හදන්න නැතුව, හැඩ ගන්න හදන්න නැතුව, සකස් කරන්න හදන්න නැතුව, අංග සංස්කරණය කරන්න තියෙන හැටි බලන්නේ. එන එක දාන්න හදනවා කියලා කියන්නේ අර පැහැදිලිය ආයෙ වර කරන්න. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න අනබය නැති වුණාට සතිය තියෙනවා නම් ආනපන තියෙන වෙලාවේ තියෙන සතියට වඩා බොහෝම උතුම් සතියක් තමයි ආනපන නැති වෙලාවේදී නැති බව දැනගෙන නොසලී ඉන්න සතිය. ඒක පුදුම. දැනෙන්නේ ඉගෙන ගන්න ආකාරයේ දැනෙන්නේ ඉගෙන ගන්න දැනෙන්නේ ආස්වාදයෙන් ආස්වාදයෙන් ආස්වාදයෙන් ආස්වාදයෙන් ආස්වාදයෙන් මේ ආරම්භයේ ඉඳන් වාරි නැතිනම් සෝතාවෙන් වේවා කියන හිතෙන්ද දැනෙන්නේ සෝතාවෙන් වෙනව නැති ස්වාමීන් වහන්සේ ආස්වාදයෙන් විශේෂයෙන් අත්තර කරලා දෙන්නේ යන්තුමාර දැනපාර ලැබෙන කියන වේනාවේ ඒවත් ගන්න ප්‍රශ්න අහලා තියෙන්නේ ආනාපාන එක මට්ටමක ඉඳගෙන ඔය තියෙනකොට ආශාස ගෙවෙන හැටි ප්‍රසාර ගෙවෙන හැටි බලනවා. කරගෙන කරගෙන යනකොට ඔකට ආනාපාන සිවුම් වෙන්න පුළුවන් ගොරෝසු වෙන්න පුළුවන්. ඒ තත්ත්වයටදී මේ තමන්ගේ අකල්ප මෙහෙමද කියලා බලන්න. තමන්ට ගෙවිලා ඉවරම වෙනවා. තමන්ට ඇවිස්සලා මේක මයිනාවක් අදිනවා වගේ ඇවිස්සින වෙලාවකට. ඒ හැම වෙලාවකටම සත්‍ය පිළිගන්න බලනකොට විශාල පරාසයක් තුළ අවිශ්වණක් තැම්පත් උනත් හිත පරිශන කරන්න තියෙන කැමැත්ත වීර්යය දිගට පවතිනවා නම් දිනුවක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේ එනේනවට සැලෙන, කිපෙන, ඊරිකට පිපෙන, ඊන්දාලිය දාන බවක් එනවනම් ඉතින් කෙලස් තමයි. බය වෙනවා ඊටි. ඒ නිසා මේ හැම දෙයකටම මුණ දීමේ ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න බහනා දිනුවා. බය අඩු වීම, හිත හුරු වීම. එතකොට යෝගාවචරය ඕන තැනකට සුදුසුක් ලබනවා. මේක බයසක පහළ වෙනවා නම් කෙලෙස් වෙනවා. ඒක නිසා ඒ අනුව තමන්ම තීන්දුව කරගන්න එක තමයි හොඳ. වෙනම දෙයක් මෙඩිටේෂන් එක කොහොමද ඒක Once my breath taken, my body starts swaying. How to stop this method? <coughs> by not reacting, you have to understand how is the mindfulness only with the in-breath and out-breath, maybe at home or here. Equally, you have to understand how is the mindfulness on the in-breath while the body is swaying, while the body is titillating, while the body is heat and cold. So, if you can see difference, this is the way you understand the changing nature of the mindfulness and the changing nature of the anapanasati. If you are accustomed to one particular mode, it's a good thing. good, but diversification happen under different modes. So let the body to sway and still try to keep the mindfulness, if possible, with the inward and outward. If the mind is calm and quiet practicing, you are developing the, you are hardening the mindfulness. That is what we expect in the retreat. ස්වාමීන් වහන්සේ ඉතින් ඉවරට පස්සේ අනුතුරුව මම අපේ ආත්මය මාතකීනේ නිහිනේ උදිනා ගැන අපේ කතාවේ මේ අත්දැකීම් දෙක අපේ මානසික දිහේ දිගට බලයන්ති පුරාම ඉන්නේ මේ ආකාර දෙකම අරන්නේ ඉතිරි බවට සංඥා ඇතිකම සහ නැතිකම අතර වෙනසක් තියෙනවා ඒක නිසා සංඥා තියෙනකොට මම ළඟ දැන් ගුරු සංඥා තියෙනවා. ඒකෝට දන්නවා. සංඥා නැති වුණාට පස්සේ නැති බව දන්නවා. ඒ බව එතෙන්දි දන්නේ ගොඩාට පස්සේ දන්නවා. ඒ නිසා මේක සංඥාවන්ගේ එක එක තත්ත්ව ටිකක් කියලා තමයි අහගෙන ඉන්නකොට හිතෙන්නේ. ඉන්න සම්මානකලේ ඉන්නේ ආනාපාන සතිය ප්‍රතිහාරයේ මුඛයෙන් යෝගී එන්නේ ආනාපාන සතිය එක පොඩි උසාවියෙන් වැඩි ආනාපාන දැන් අපිට අනිවාර්යයෙන්ම කියන ආකාරයට හේන් අතුරේලා දැන් දැන් කියන ආනාපානෙ දිගටම කරගෙන ගියේ. ඒ අවස්ථාව දෙක ගැන මේකට විග්‍රහ කරගෙන නම් ඒවත් නැහැ. අවස්ථා දෙකකින් මේක ඉවර වෙන්නේ ගොඩාක් අවස්ථා යනවා. දවසින් දවස මේක වෙද්දි තමයි උනන්දුව දිගටම තියෙනවා. ආනපනතාව පැතිකද මම බලන්න ඕනේ. මගේ සතිය විවිධ තත්ත්වයන් දිනු දිනු කරන්න ඕනේ කියන උනන්දුව දිගට යනවා නම් හොඳයි. නමුත් මේ එකින් එකට විස්තර කරන්න ගියාට එච්චර ලොකු සාරයක් හම් වෙන්නේ වැඩේ හොඳට යනවා. මේ වගේ ඕනම තත්ත්ව කරත්තේ සතිය වැඩිමේ හැකියාව දිනු කරන්න කියන එකයි මට උපදේශය. නිවන් කරයි කොහොමද? අපිට වහන්සේලාට කරන්නේ දුකේක වෙනවා. ඉතින් එනදාට එක දවසක සාකච්ඡා වෙනදී ඊළඟ දිනේ ලයිට් දාලා තිබුණාද කමන්න නැද්ද දන්නේ නැහැ. මේ දීලා තියෙන පුත්කලික වෙලාවක් තමයි. මේට වැඩිය මට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ එක එක නැගෙක් නම් වෙන්න ගත්තොත් මට 30 දෙනෙකුට අඩු නම් අපරදුද්ද කරන්න පුළුවන්. 60ක් විතර ඉන්නකොට කරන්න ගත්තොත් කතා කරලාම අය උගුරද දෙනවා. ඉතින් මේක මේ මිරිකල අල්ලලා මෙදීලා තියෙනවා. එනිසා මේට වැඩිය මේක කරගෙන යන්න අසාධ්‍ය වුණොත් මම බලන්නම් කියලා ඉන්න කත්තේ. නැත්නම් මට සෙයිලයින් දෙන්න වෙනවා. ඒ නිසා මේ සනසිලා යන එකයි කරන්නේ. කෙලින් <laughs> යන ආශාවෙන් කෙලින් මේ බාරාන බාරාන බාරාන එතෙන්දි සතිය කැඩෙනවනම් බාධායි. ඒ තියෙද්දිත් මට තියෙන්නේ මගේ අභ්‍යාස වෙලා තියෙන කියලා කිලින්ද ඉස්සල තිබුණු සතිය කියලා කිලකට පස්සේ නඩත්තු කරන්න පුළුවන් නම් භාවනාවට බාධා වෙලා නැහැ. ඒ නිසා ඒක ඒකව කමටහන කරගන්න. ඒකෙන් ඉස්සල තිබුණු සතිය කියලා කිලකට පස්සේ ගන්න පුළුවන් නම් දිනු. ඒක තමයි අපි බලාගෙන දිනුන තැන දිනු බලාපොරොත්තු වෙන්නේ. සමානව මම ආදී කිසිම මොකක්ද කියන්නේ. ආහාර යෝනි විතරම කරලා ආදී විතරක් කරනවා. දොරවල් අරිනවා වහනවා. බෝධන අරිනවා. උතු අදින් සාධක කරන්නේ මේ මානසික භාවනාවට දියුමට කාරණා. ඒ අයට පොඩි අවවාදයක් දෙන්න සාධාරණ නිකන් පිටිපස්සේ ඉන්න කට්ටිය මේ ළඟට ආව නම් හරි. මේ ඔය කතා කරන එක නම් මේ සඳයිල වාඩි ඉවරයි. මේ ප්‍රශ්නේ නැහැ. ඇයි ඒ කරදර තිරතන හැමදාම වාඩි වෙන්නේ? ඒකට කරන්න දෙයක් නැහැ. අපේ ඉන්දියා යුනිවර්සිටි ඉන්න එකනේ ඔක්කොම සිගරට් දීපම අන්තිම බට්ටේ අන්තිම කැලේ තමයි උඩෝ. ඔක්කොම සිගරට් එක කරන් දෙලා කට්ටේ වීඩියෝ එකම අන්තිම ටික උඩෝ. ඉතින් හැටි ඉතින් නිකටින් වැඩි නම් වෙනවා දැන් හරි කරදරයි කියලා ටුබයි කම්පැනි එකට අපි දාලා හරියන්නේ නැහනේ ඌ බොන්නේ අන්තිම බට්ටේ ඉතින් වගේ පිටපස්සේ වාගේ නැතුව මේ ඉස්සරහට එන්නේ ඉස්සරහට කහිනවා එදාට අඩු ගන්න ඒක තේරුම් ගන්න පිටිපස්සේ ඉන්න කට්ටිය කරන්නේ නෙවෙයි. ඉස්සරහට කයිනවා. ඒක නිසා පොට්ටක්. මම හිතනවා මේ මේ මම දැක්කා මේ අපේ මේ පරිමාර්ථයේ ලේබල් කරන සුට්ටුවල. ඒක නිසා මේ මම හිතන්නේ මම කියවට හැම කෙනාටම ආසන මාරු කරන්න බැරි වෙයි. මම මේ කියන එකට කියනවා කිසිම හඳුනාගීමක් කරන්න නැතුව මේ ඉස්සරහට ආටවිල වාඩි. වාඩිලා බලන්න. මේ ලෝකෙ කිසිම තැනක ස්පාසුවක් නැහැ. කරපු අකුසල කර්ම අනුව මොහොතට ගියත් ගල් කන්දක් උඩට ගියත් අහසට ගියත් ගැලවෙන තැනක් නැහැ කියලා බුදුනෝණෙන් කියලා කියනවා. ඒ මොකක්ද ඒ කතා? අන්තලිකේන සමුද්දම ජේන පබ්බදාන විවරම් පවිසන ජීත් නවිච්ඡති සෝ జగතිප්පදේසෝ යත්තත්තිතෝ මුංචය පාපකම්ම මම මොහොතකට ගියත් ගල් කුලක් වල ගැත් අහසට ගැත් කරපු කර්මය එළවෙලව පහර වෙනවා. අපිට පේන්නේ අල්ලපු ගෙදර ඉන්න මනුස්සයා කරනවා කියන්නේ නෑ. අපේ account එකෙන් එන්නේ ඔක්කොම. ඒක නිසා හොඳම වැඩේ තමයි දැන් මේ මම කියනට ඇත්තට ප්‍රශ්න ආපේ කරනට මේ හිතරි දිනවා කියන්නේ. මම අපේ අම්මා ඉන්න කාලේ කියපු දෙයක් තමයි අම්මා කිව්වා ඉඳගෙන ඉන්නකොට රිදෙනවා කියන්නේ. ඉතින් මං කව වලිගුඩ වෙන්න තින්නත් වෙන තැන ගිහිල්ලා වාඩි වෙන එක වලිග කරනවා. බැන්න හොඳට. හරි හරි. වාඩි වෙන්න. වාඩි ඡාගෙන වට ඉන්න බෑ මට ඇන්න විතරයි. මං කෝවේ වෙලා තියෙන්නේ මණ්ඩාර වෙන්නේ වලිගේ උඩ වාඩි වෙන්න. ඒ වන්නාගේ වලිගේ සංගල් වෙන තැනක වාඩි වෙන්න කියලා බැන්න ගියා. අපි අපි යන්නේ එතනමයි. ඒ කරතන තියෙන දැන්නේ අදිනවා කිව්වේ. ඒ අදින්නේ කර්ම ශක්තිය. ඊට පස්සේ අවිද්‍යාව කියලා කියන්නේ ලක් කෙනෙක් ඉන්නවා එයයි මේක කරන්නේ ඒකෙම මට කරදරේ එයා නැති කරොත් කරදර ඉවරයි කියලා අපි තර්කිකුත් හදා ගන්නවා ඒකට ආත්ම දෘෂ්ටිය කිසි කෙනෙක් නෑ අපිට කරදර කරන්න අපි කියන්නේ අහගෙන කරදර ටිකක් net එක දාලා ස්කූප් කරලා අරගන්න එහෙනම් මේ බලන්නකො මේක කරදරනේ කියලා ඒ භාවනා මධ්‍යස්ථාන විතර අපිට මේව සාකච්ඡා කරන්න පුළුවන් වෙන තැනක ගියොත් නම් අපි අයිතිවාසිකම් ඉල්ලන්න අඩු ගන්නවා ඒක හරියන්නේ නැහැ. මෙතනකින් අම්බලකට අපි ගන්නවා වගේ කැමැති විදිහකට ඉස්සලා අපේ උඩුකු දින මේක බින්කු දින. ඒක නිසා ඔක හදා බෙදාගෙන යන්නේ කයිදී. හැබැයි මං කියනවා එකක් මේ මේ මේක මේක தත්ත්ව උනාට කිසි කෙනෙක් දැන දැන දැක දැක තව කෙනෙකුට බාධා වෙන වැඩ කරන්න බෑ. ඒක අත්තරාජයක්. ඒක ඒක ඒක මේ සහගාන අපරාධයක්. මෙතෙන් ආවට පස්සේ නිතරම තමන්ගේ නිකුත් වෙන සද්දවලට අහු කරන්නේ. ඇවිදිනකොට මහ පොළොව අහිකන්ත හෙලවෙන්න ඇවිදින්න එපා. දුරක් එක දවසක් මම යනකොට මම දැනට දුර ගලම ගෙනින් දුරලා. ඒ කියන්නේ මම හිතුවේ මේක අර මොනිටර් එකෙන් ගන්නවයි කියලා. දැන්වට කවුද පිටුව ඇතුලේ ඉඳලා රියක් කරා. එතකොටයි මට තේරුනේ මේ මිච්ඡර බණ කිව්වන මගේ අකුත් වගේ. මම ඒකට කනගාටු වෙන්නේ නැහැ ඒක මම තිබිච්ච වැරද්දක් තමයි. නමුත් මේ කවුරු ඉවසන්න ඕනේ කියන ලයිසන් එක දුන්නට ඉවසන්න ඕන නිසා Taman හැඟුමුද අරන නැතන් දෙපා. මේක අකුසල කර්මයක් නිකන්. හැම කෙනා හොඳට මොකක්ද කියන්නේ? නිකුත්න ශබ්දවලට හොඳට අහන්න. මොකද ඉරිටේට් එකක් තියෙනවා. ඒගොල්ලන් හරි බාධා කරන්නේ. ඉතින් ඒගොල්ලෝ නැගිටලා එනකන් අපි පුළුවන් තරම් මේකේ දෙන්න. හැබැයි ඒ ඉරිටේට් වෙන කෙනාට කියන්න ඕනේ ඉරිටේට් වෙන ගැතිය කර්ම ශක්තිය. කොතන ගියත් ඒක නෝ ඒ නිසා ඒවට පිටට දෝෂ කරන්නේ නැතුව තමයි පොඩ්ඩක් දැනමාරු කරලා එළිය වාඩි වෙලා හරි ගොඩ එනකම් කටයුතු කරන්න. දෙපැත්ත තමයි බල වෙන්න ඕනේ. සමාධිය සමාධිය නිරන්තර සෝයි movement and then there is there is common there common විදියට ප්‍රකාශන විදිහට සුදුසු විදියට කියන විදිය මේක තමයි කුමාරගේ ඉඳන් කරනවායි පාරාගෙන තියෙනවා මාර්ගයේ නියෝගිසෝ කරනවා ඒකේ මේ ප්‍රශ්න ලියපු වචනම ගත්තොත් පැය මෙද්දකක් විතර ඉන්න බෑ ඊට වඩා ලොකු හිතවිලි එද්දි ඔය සමාධි පදත්තු කරන්න උත්සාහ කරනවා. කුංචි කියලා ගන්නවා. මෑදහත් හිතිවල පුරුදු කරන්න, ලොකු හිතිවලට පුරුදු කරන්න. බලන්න කොච්චර ලොකු හිතිලියව සමාධි කැඩෙන්නේ නැහැ. ඉතින් දැන් ටික ටික ටික ටික ජීවුන පව කරගන්න කැටි. ස්වාමීන් වහන්සේ මම බාහිර භාවනා කරමින් ජීවත් වෙන ඉන්න ඉතනක් කිරීමට තමන්ට කොයි එකේදීද සතිය පවත්වන්න පුළුවන් වෙන්නේ ඒක කරන්න. ආවල් භාවනා කියලා භාවනාවල හොඳ නරකක් නැහැ. සතිය පවත්වන්න පුළුවන් තමයි භාවනාව. හොඳට මෛත්‍රී භාවන අල්ලලා යනවනම් ඒක කරන්න. ඉතින් තද බව අල්ලනකොට හොඳට හිත සමාධිගත වෙනවනම් ආන සත්‍ය හිතන ඒක කරන්න. ආනපාන කරනකොට හොඳට හිත සමාධිවත් වෙනවනම් විශේෂයෙන් සතිපත් වෙනනම් ඉච්චා. ඒක තුනේ වඩා ප්‍රයෝජනවත් වෙන එක කරා. භාවනා ක්‍රම වල හොඳ නරක කියලා දෙයක් නැහැ.